ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා විසංසන්න පිටුපස්සේ අපි ධර්ම දේශනාවක් සඳහා අවස්ථාවක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමාචානන්ද ගනිච්ච සංඥා ඉධානන්ද භික්ඛු අරඤ්‍යගතෝ ආරුක්ඛමූලගතෝ ආශුඤ්ඤාගාරගතෝ ඉති පටි සංචික්ඛති රූපං අනිච්ඡං වේදනානිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡං තීති මේ රූපං සුපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥාති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම ඉදිරියෙන් තියාගත්තේ අලුත් දේශන ධර්ම දේශනා මාලාවකට අලුත් ධර්ම දේශනාවකට මුල් කරගන්න වටිනා වටිනා සර්වඥාන්සේගේ දේශනා පාඩයක් අනිච්ච සංඥා මුල් කරගත් එකක් මේක උපුටා ගන්න ඇත්තම සූත්‍ර පිටකේ කීප කොලක වගේ මේ වගේ දේවල් තියෙන්න පුළුවන් අපි මේ වෙලාවට උපුටා ගත්තේ ගිරිමානන්ද සූත්‍රයෙන් ඉතින් ගිරිමානන්ද සූත්‍රය පොත්පත් දෙකක් නැත්නම් බොහෝ විට අංගුත්තර නිකායේ දශක නිපාතී මේක සඳහන් වෙලා තියෙන්නේ සමහර තැන්වල මේක දස සංඥා සූත්‍රය කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වාගේ මේ පාඨය සත්‍ය සංඥා සූත්‍රය වශයෙන් උත් අංගුත්තර නිකායම සත්‍යක නිපාතෙත් සංග්‍රහ වෙලා තියෙනවා. කෙසේ නමුත් මෙතනදී සර්වචන් වහන්සේ විසින් ආනන්ද ස්වාමීන් වහන්සේට මේ සර්වඥ විකාශනයේ නැත්නම් සර්වඥන්සේගේ ප්‍රකාශනයේ අනිත්‍ය සංඥා අනිත්‍ය පිළිබඳව අනිත්‍ය සංඥා පිළිබඳව විස්තරයක් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේක සම්බන්ධ වෙලා තියෙන්නේ අපේ තුනරගේ වෙනස් නිදානයක් යටතේ මේක සඳහන් වෙන්නේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවක ඒ අසනීපය සූකර ගැනීමට කියන ආරක්ෂක පිළිකක් වශයෙන් ඒ ශාගිරිමානන්ද සූත්‍රය බොහෝ ප්‍රසිද්ධ බොජ්ජංග සූත්‍රත් එක්ක සජ්ජායනා කරන්නයි බොජ්ජංග සූත්‍ර ගිරිමානන්ද සූත්‍ර පොදුවේ ලෙඩ වෙච්ච අයට අහඬ සලස්සනවා ඒකේ සුව සේවාවක් එනනම් අසද්දයක් ඇති කළ දෙන ගතියකට තමයි මේක යොමු කරලා තියෙන්නේ නමුත් සාමාන්‍ය මේ සූත්‍ර පාඨය කියවනකොට ඒක කිසිම එහෙම පරිත්‍රාණ ධර්ම දේශනාවට ගැලපෙන කොටසක් නෙවෙයි තියෙන්නේ සුද්ධ වශයෙන්ම ත්‍රිලක්ෂණ විස්තර කරන විපස්සනා විස්තර කරන තැන. ඉතින් ඒක සර්වඥාන්සේගේ මුළු ත්‍රිපිටකය පිටු කරනකොට එක එකනා එක එක ක්‍රමයට මේක 84000ක් ධර්මස්කන්ධෙ පිටු කරන්න උත්සාහ කරනවා. සමහරක් ඇත්තෝ ඒක චතුරාර්ය සත්‍ය වශයෙන් පිටු කරනවා. තව සමහරක් ඇත්තෝ අනිච්ච දුක්ඛ නාම වශයෙන් පිටු කරනවා. තව සමහරක් ඇත්තෝ රාග දෝෂ මොහ අලෝභ දෝෂ සමෝහයෙන් පිටු කරනවා. තව සමහරක් ඇත්තෝ සීල සමාධි ප්‍රඥා වශයෙන් පිටු කරනවා. තව සමහරක් ඇත්තෝ පටිච්ච සමුප්පාදේ වශයෙන් පිළිගන්නවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ බා දක්වනවා. අති බෝධිපාක්ෂික ධර්ම වශයෙන් මේ විදිහට ඇත්තරම එක විදිහක් නෙවෙයි තියෙන්නේ දේශනා විලාස රාශියක්. මේ පාඩය යොමු වෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පෙන්වීමට කරන ත්‍රිලක්ෂණ දේශනාවේ අනිත්‍ය ස්වභාවය අනිත්‍ය සංඥාවක් විදිහට දකින්නයි ඉතින් නමුත් මේ සූත්‍ර පාඨය ජීවනකොට ඒකේ මේ අනිත්‍ය බව දැනට උගදෙනෙක් ප්‍රසිද්ධ වශයෙන් කරන ඒ පංච උපාදානස්කන්ධ හෝ නැත්නම් තමන් අරමුණු කරන අරමුණ හෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමත් මෙතන මේ කියන්න හදන අනිත්‍ය සංඥාවත් අතර වෙනස්කමක් තියෙනවා ඒ නිසා අපි ඒක භාවනා කරනකොට කොතනදී කොයි ආකාරයෙන්ද මේ කොටස භාවනාවට සම්බන්ධ කරගන්නේ එහෙම නැත්නම් මේ මේකෙන් අපිට ඉඩක් ලැබෙනවද ඉදිරිපත් වෙන අරමුණ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරමින් අනිත්‍යයට යොමු කරන්න එහෙම නැත්නම් මේ අනිත්‍ය සංඥාව කියන අදහස් කරන්නේ මොකක්ද කියන එක අපි විසඳු කරගත්තොත් ඒක මම හිතනවා භාවනාවට වැදගත් වෙයි කියලා. මේකෙදි මේ අනිත්‍යතාවය නැත්නම් අනිත්‍ය අනිත්‍යතාවය අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය අනුපස්සනාව අනිසානුපස්සන ඥාන කියන ක්‍රම හතර තමයි බුරුමේ මේක කෙනෙකුට ඒතු ගන්න අවශ්‍ය සලසලා තියෙනවා. ඒ අනුව අපිට අනිත්‍යතාවය තේරුම් ගන්න වෙනවා. අනිත්‍යතාවය කියලා කියන්නේ ලෝක නියම ධර්මය. ඒ ලෝක නියම ධර්මයක් වෙන අනිත්‍යතාවය ਸਰවඥන් වහන්සේ නෙවෙයි මුලින්ම ලෝකේ හඳුනාගත්තේ. ਸਰවඥන්සේ පහළ වෙන්නේ ඉස්සරහ මේ අනිත්‍යතාවය පිළිබඳව ඇදහිල්ල විශ්වාසය ඒ ඉන්දියානු සමාජයේ තිබුණා. ඒ විතරක් නෙවෙයි ඒ ආගමික ධාර්මික පරිසර විතරක් නෙවෙයි උච්ඡේදවාදී භෞතිකවාදී පරිසරවලත් අනිත්‍යතාවය තේරුම් ගන්න තිබුණා. දැන් වර්තමාන කාලේ ගත්තොත් භෞතික විද්‍යාව තේරුම් අරගන්නවා මේ වස්තු වල ද්‍රව්‍ය වල තියෙන අනිත්‍යතාවය. ඒක මේ ශක්ති වලින් හැදෙන දෙයක්. වර්ග මේ ශක්තිය ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. නැවත ඒ ද්‍රව්‍ය ශක්තියක් බවට පත් වෙන්න පුළුවන්. ඒක මේ බව හොඳටම ධාවු කරපු E mc square කියන එක E mc වර්ගය කියන සමීකරණය පිටු කරපු ඒ අයින්ස්ටයින් තුමා අපි දන්න විදිහට පසුගිය සතවර්ෂයේ හිටපු දක්ෂම විද්‍යාඥයා වුණා. ඒ මොකද මේක නිකන් පාවි පාවි තිබුණ මේ අදහස සමීකරණයකට දැම්මා. සමීකරණ දැම්මම පස්සේ ශක්තිය තමයි මේ ද්‍රව්‍යයක් වඩපත් වෙන්නේ. ද්‍රව්‍ය නැමැති ශක්තියක් වඩපත් වෙනවා. ඒක තමයි පරමාණු බෝම්බේකින් උත්පත්ති කරන්නේ. ඒක කොටසක් පාට ශක්තිය උදාහරණ පරමාණු බාරපත් කෙරුවට පරමාණු ශක්තියක් කඩපත් කරලා පස්සේ අවිශාල ශක්ති මේ මුදාහැරීමක් කරනවා. ඒ වගේම ලෝකයේ ශක්ති සංස්කෘති නියමයේ කියන එකක් වාචික විද්‍යාව කරනවා. මේ ලෝකයේ යම් විශ්වයේ තියෙන යම් පුංජ ඒකක ශක්ති සංස්කෘතියක් තියෙන ශක්තිය මේ බවටපත් වෙනවා ඒපත් වෙනකොට විවිධ ආකාර සටහන් අරගන්නවා ඒකෙදී හටවි ආකාරයක් ආපෝ ආකාරයක් තේජෝ ආකාරයක් වායෝ ආකාරයක් නැත්නම් ඝන ද්‍රව වායු සහ තාප විද්‍යුත් තාප භෞතික විද්‍යාව කියන විදිහට විවිධ හැඩතල ගන්නවා ඉතින් ඒක නිකන් භෞතික විද්‍යාව බව පිළිගන්න දෙයක් ඒක නිසා ඒ කොටස ඒ කියන්නේ රූප ද්‍රව්‍ය වල තියෙන මේ ශක්තිය වලින් හට ගන්නවා ඒ ශක්තිය වල කිසිම සලකුණක් නිමිත්තක් ආකාරයක් කාලයට අහු වෙන ගතියක් දේශයට අහු වෙන ගතියක් වෘත්තයට අහු වෙන ගතියක් නැති නිසා ඒකේ ඒක මේ කොටු කරගන්න අමාරුයි විදු කරගන්න අමාරුයි ඒ ශක්තිය වල ශක්තිය යම් වෙලාවක ද්‍රව්‍ය බවට පත් වුණාට පස්සේ තමයි ඒකට මේ සමානක් ආකාරයක් නිමිත්ත ගුරුත්වයක් ඕන දෙයක් සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් කොයි වෙලාවෙදී ශක්තිය ද්‍රව්‍යයක් බවට පත් වෙනවද කොයි වෙලාවෙදී ද්‍රව්‍ය ශක්තියක් බවට පත් වෙනවද කියන එක පිළිබඳව පාලනයක් මනසට නැහැ. ඉතින් ඒ නිසා ඒකේ පේනවා මේ අනිත්‍යතාවය. ඒ නිසා අනිත්‍යතාවය කියන මේ ලෝක නියාම ධර්මය උගතුන් විසින් එහෙම නැත්නම් ඒකට හිතියදු පැත්තකට සුතුමේ වශයෙන් තේරුම් ගන්න දෙච්චර අමාරු නෑ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඒක භාවනා ජීවිතයට අවශ්‍ය දැනුමක් කියන. අවශ්‍ය සුතුමේ ඥානයක් කියන. ඒකට අනිත්‍යතාවය කියන. නමුත් මේ අනිත්‍යතාවය එක එක පුද්ගලයාට වැටහෙන්නේ එයාටම ආවෙන්නකෝ අනිත්‍ය ලක්ෂණය. ඒ නිසා ඛේමපා ඛේමවත අනුචිතාය වැටුනේ රෑ වෙලා කුටියට යන ගමනේ කුටියට ඇවිල්ලා එලිපත්තට ගිහිල්ලා පාදෝන ලෑල්ල උඩ ඉඳගෙන කකුල් දෙක හොදපුවාම ඒ වතුර ටික එතන තියෙන පසට බී ගත්තා. වැලිචලාවට බී ගත්තා. ඒකල්ල ගිහිල්ලා ආසනේ වාඩි වුණා. වාඩි වෙලා භාවනා කරගෙන ඉන්නකොට පහනේ දෙල්ලිවත වෙලා පහන නිවිලා ගියා. ඒකෙන් රහත් අනිත්‍යතාවය ප්‍රසිද්ධ වුණේ කතා කරන්නේ මේ අනිත්‍ය ලක්ෂණ දෙකේ. ඊට පස්සේ ආවෝද කරන්නේ අනිත්‍යතාවය. අනිත්‍ය ලක්ෂණය හරහා ආවෝද කරන්නේ අනිත්‍යතාවය. මේ අපි එක එකනට වෙලා තියෙන්නේ ඒ අනිත්‍යතාවය සුත මේ වශයෙන් දැනගෙන හිටියට ඒක අපේ ජීවිතේට සම්බන්ධ වෙන්නේ අනිත්‍ය ලක්ෂණය හරහා. කවදාවත් දෙන්නේ කොට එක ලක්ෂණයකින් අනිත්‍යතාවය වැටෙන්නේ නැහැ. නමුත් ලක්ෂණ දෙකකින් නිමිති දෙකකින් රූපක දෙකකින් නිදර්ශන දෙකකින් වැටුණාට දෙන්නට වැටෙන අනිත්‍යතාවය තමයි. ඒකමයි සම්පූර්ණාංශයට අවබෝධ කරගන්නේ. ඒක නිසා මේ අනිත්‍යතාවයේ වැටෙන අනිත්‍ය ලක්ෂණය එකිනෙකාට ආවේනික එකක්. පුද්ගල සම්බන්ධයක් මෙන්න මේ විදිහට අනිත්‍යතාවය ගෙනහැර දක්වන අනිත්‍ය ලක්ෂණය දැක්කට පස්සේ නිත්‍ය සංඥාවේ ඉන්න එක්කනට ඒක විශාල අභියෝගයක් වෙනවා බයක් වෙනවා තර්ජනයක් වෙනවා දෙදරුම් කෑමක් වෙනවා ඒ නිසා ඒක නා ඒක නැවත නොදකින්න ඒකෙන් පැනලා යන්න নানা ප්‍රකාර විනෝදාංශ নানা ප්‍රකාර පුරුදුවලට යෙදෙන ඒ බුද්ධයන් කියන අසත්පුරුෂයෙක් ඒ බුද්ධය කියන කල්යාණ ධර්ම දන්නේ නැති කෙනෙක් කියලා යාගේ වැඩිම අර වරක් හෝ දැකපු අනිත්‍යතාවය නැවත නොදකින්ද ඒක බයක් විදියට කම්මැලිකමක් විදියට ඒක සාපයක් විදියට විනාශයක් විදියට දැකලා අනිත්‍ය නොදකින්න පැත්තට යනවා. ඒක තමයි මේ ලෝකෙකින විනෝදාන්තවල ඇති. එහෙම තමයි අපි මේ ජීවිතයේ කීක අබ්බහියට ලක් කරගෙන වරක් හෝ දැකපු අනිත්‍යතාවය නොදකින්නේ ඒ රක්ෂණ සංස්ථා කියලා කියන්නේ බැංකු ආයතන කියලා කියන්නේ හැම එකකින්ම මිනිස්යාට වෙන අනිත්‍යක් නැහැ. උඹල මරණත් උඹලගේ වස්තු බුදුලාවේ රැකලා දෙන්න. දරුවෝ මල්ලොත් රැකලා දෙන්න. වාහනේ ගැන බය වෙන්න එපා රක්ෂණය කරලා දෙන්න. ඒක හැප්පුණත් අලුත් එකක් දෙන්න. නානා විදියට අපිට ඒ අනිත්‍ය මෙච්චර පැහැදිලිව තියේදී අනිත්‍ය පැහැදිලිදී නිත්‍ය සංඥාව ගන්න අපේ විවිධ ආයතන විවිධ සමීති සමාගම් නානා ප්‍රවිදිත පීඨවගෙන ගත කරන්නේ අනිත්‍ය ලක්ෂණය නැවත නොදකින්න. නම සත්පුරුෂයා කරන්නේ අනිච්ඡානුපස්සනාව දැකපු අනිත්‍ය ලක්ෂණය අනුව නැවත නැවතත් බලමින් නැවත නැවතත් බලමින් හිතට ආය නිච්ච සංඥාවක් ඇති නොවීමට අනිත්‍ය සංඥාවම ඔස්සේ උලනවා, හොම්බ උලනවා කියලා ඔන්න පුළුවන් නම් දක්වන්න නැත්නම් නැහැ. ඒව ඒ කරන වැඩේට කියනවා අනිච්ඡාන පස්සනාව කියලා. දැන් ඒ වගේ අනිත්‍යතාවයක් දන්නවා. සුතමේ වශයෙන් අනිත්‍ය ලක්ෂණයත් අහම්බෙන් දැකලා තියෙනවා. එයායි අනිත්‍ය ලක්ෂණය නැවත නැවත පරිභෝග කරනවා. ආශේවනය කරනවා. භාවනා කරනවා. කරලා කරලා කරලා මේ අනිච්චාන පස්සනාව කොච්චර වටිනවද කියන්නේ අනිච්චාන පස්සනා ඥානයක් ලබනවා අර සූත්‍රමේ ලැබපු දේ සාක්ෂාත් කරනවා අපි කොච්චර වහන්න හැදුවත් කිසිම කෙනෙක් නෑ අනිත්‍ය ලක්ෂණ නොදැක්ක. නමුත් අනිත්‍ය ලක්ෂණ දැකපු වෙලාවෙ ඉඳලා හැම පැත්තෙම බලන්නේ ඒක නොදක නිත්‍ය සංඥාව වඩන. ඉතින් නිත්‍ය සංඥාව වඩන්න මේ ලෝකායත විශේෂ විශේෂී ඒක සඳහායි අපි මේ පෞද්ගල ජීවිත ගත කරන්නේ. අපි ඉගෙන ගන්නේ, පැති රස්තාවල් කරන්නේ මේ ඔක්කොම දිගට පවත් මම නැතිදා මේ රට ඔබටයි ඔබේ යාළුවන්ටයි එළියන්ටයි කියලා ඉතින් ඔක්කොම හදාගෙන ඉන්නවා මේක මේ මොකද්ද කියලා දන්නෙත් නැහැ මල උලව රකින්න හදන. නමුත් අතින් අතට අතින් අතට රැක්මක් කරනවා. ඉතින් මේකට අපි සංස්කෘතිය කියලා කියනවා. ඒ වගේම ජාතික හැඟීම කියනවා ආගම කියලා කියනවා. විවිධාකාරයෙන් දකින්න නමුත් මේකේ අඩියම තියෙන්නේ මම වෙමි කියන එකයි. මේක තමයි දකින්න හදාගන්නේ. එතකොට මම වෙමි කියන එක කොච්චර දුර්වලද ලුණු කැටයක් වගේ කැඩලා බිඳ සුදු කියන නිසා අපි මම වෙමි කියන එක පැත්තක දාලා අපි වෙමු කියන්න මුදුම ආසාවක් තියෙනවා. මම වෙමි කියන එක බොහොම අනුල හටන් කරන්න බැරි නිසා අපි කියන හැකියමද තමයි මේ ශිෂ්ටාචාරය කියලා කියන්නේ. අපි ශිෂ්ට වෙනකොට සමූහ වෙලා සමූහ ආණ්ඩු පිටවගෙන පෞල් වශයෙන් ශාස්ත්‍රා වෙලා ය සමිති සමාගම් හදාගෙන නගර කම් දනව ಜಾති ආගම් හදාගෙන මේක රකින්න හදනවා. එතකොට අර තනි මට කරන්න බැරිදී අපි වශයෙන් කරලා ඒකට නිදර්ශනයක් වශයෙන් අර මේක විස්තර කරන්න හදනකොට කියනවා අපි දන්නවා තනිමී මැක්සෙකුට මී වදයක ඉතාම සීමිත වැඩ කොටසක් තියෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකම් ලද්දාකට මැරෙන තුරුටත් එයා ඒ කටයුත්ත කරනවා. එක ඉමැස්සියක් ගත්තොත් එළිය වැටිච්ච තැන ඉඳලා රෑ වෙනකන් ඒ වැඩේ එළියට යනවා මේ පැණි කියනවා කියනවා එළියට යනවා මේ පැණි කියනවා කියනවා එච්චරයි. ඒ නිසා ඒ වෙලේ තනි මිමැස්සියෙකුට ආඥාවක්වත් මම වෙමි කියන හැඟීමක්වත් ගන්න බෑ. මොකද මේ වදයත් එක්ක බලනකොට යා තියෙන පුංචි ක්‍රියාවලිය. නමුත් අපි වශයෙන් මේ වදේ ගත්තාම ඒකේ තියෙන ප්‍රවැත්මක්, ඒකේ තියෙන මනුෂ්‍ය ජීවිතේ සම්බන්ධයක්. ඒ නිසා අර මේ මැස්සිට මේ වදයෙන් තොර ජීවිතයක් නැහැ. වෙච්ච ගමන් මැරෙලා. මේ වදෙන් අයින් වෙච්ච ගමන් යාට පුද්ගලික ජීවිතයක් නැහැ. යාට තියෙන අර මේ සමෝහයේ මේ කොටහ තියෙනවා. ඒ නිසා මේ එරික් ෆ්‍රොම් කියන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ ආපු ඒ අනවිද්‍යාඥ කිව්වා මේ සමාජයේ කියලා කියන්නේ විශාල යන්ත්‍රයක්. ඒ යන්ත්‍රේ දැතිරෝධක අපි එක දැත්තක් විතරයි. ඒ යන්ත්‍රේ වේගය අපිට වෙනස් කරන්න බෑ. අපි යන වේගයට හරසුණු දැත්ත කඩලා යනවා. ගත කඩ කඩලා යනවා. ඒ නිසා අපි කරන්න හදන්නේ යන්ත්‍රේ ගානට දිගට දුවනවා. හැබැයි මේ යන්ත්‍රය මොනවද නිෂ්පාදනය කරන්නේ කියන එක අපි දන්නේ නැහැ. මේක නිෂ්පාදනය කරන්නේ රාග ద్వේෂ මොහ කෙලෙස් විතරයි. මේ විශාල යන්ත්‍රයේ අපි මේ දැටි රෝදක් දැටි රෝදේ දැත්තක් විතරයි අපිට ඉසිඹුලන්න වෙලාවක් නැහැ. අපිට බර එනකොට ඊගාව දැත්තට මාරු කරන එකයි තියෙන්නේ. ඉතින් ඒක ඒකාකාරී වේගයෙන් කරකැවි කරකැවි කරකැවි යනවා. ඒක නිසා අන්තිමට මේ සමාජගත සතා කියලා කියන්නේ සමාජගත සමාජිකය කියලා කියන්නේ ඒ කෙවෙමින්, වැය වෙමින්, කැපෙමින්, ඊරි ගෑමින්, ඊරි ගෑවි ගෑවි අදින මහා ආංගිලිකාමින් අදින දැචි රෝධයක දැත්තක්. සර්වඥාහන්සේ මේ සාමූහික අර්ථයෙන් විශාල අර්ථගෙන දෙමින් ජීවත් වෙන මේ සමාජයට කිව්වා අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා උඹ සමූහයෙන් සමගන්න. ඒ සමූහයෙන් සමගන්නකොටම ඒ පුද්ගලයා මේ අනිත්‍ය සංඥාට විශාල පරිසරයක් සකස් කිරීමක් කරනවා. අපිට අනිත්‍ය සංඥාව ගන්න බෑ සමූහයේ සමාජයේ පවුලේ ඉන්නකොට. මොකද අපි හදලා තියෙන ඔක්කොම අර නිකමට හරි මේ මම නැති වුණොත් මොකද්ද කරන්න ඕනේ කියන එකට ඊගා උත්තරේ තමයි මේ සමිතිය හරහා සමාගම හරහා විවස්ථාව හරහා බැංකුව හරහා සක්සන් සංසාරවල හරහදලා තියෙනවා. ඉතින් බුදු ජානන්සේ ඒකට පරිසර සකස් කිරීමට ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝ කුමුලගතෝ ශුඤ්ඤාකාරගතෝ ඉති පරිසංචිත්තති. අනිච්ඡානුපස්සනාව සඳහා අනිත්‍ය අනුදැකීමට පරිසර සකස් කරන සර්වචන් වහන්සේ තනි වෙන්නේ. ඒ තනි වීමත් විවේකී කියන වචනේ ධනවීම කියන වචනේ ඔබ සමාන දේවල්. ඒ ධනවීම කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා ආයෙත් පස්සේ තුනකට කඩලා පෙන්නනවා. ඒ කාය විවේකේ තමයි මේ අරඤ්‍යගතව, මුකමූලගතව, ශුන්‍යගාරගතව කියන්නේ. විබුද්ධලේ වශයෙන් තනි වෙනවා. ඉතින් ඒ සඳහා අරඤ්‍යගත වීමක්, මුකමූලගත වීමක් කියන එක භික්ෂු ජීවිතයත් එක්ක එහෙම නැත්නම් අනගාരിക ජීවිතයක් එක්ක ගැලපෙන. එහෙම නොවන අයට ශුන්‍යාකාරගත කියලා කියන්නේ මේ නිත්‍ය සංඥා වඩන කටින් අයින් වෙච්ච අනිත්‍ය පිළිගන්න කැමති පිරිසක් එක්ක හිටියාම ඒ පිරිස පෞලක පැවැත්ම පවත්න කරන පිරිසක් පොඩි නෙවෙයි එකතු වෙන්නේ. ඒගොල්ලෝ එකතු වෙන්නේ අනිච්ඡානපසන අනිත්‍ය ලක්නාසුළු හැඟීමකින් ඔක්කොමලා එහෙමනම් පිරිස හිටියට ප්‍රශ්නයක් නැහැ. ඒකට ශුන්‍යකාරී කියලා ඒකෙන් අනිච්චානුපස්සනාවට ගැළපෙන කාය විවිධ ලැබල දුන්නාට පස්සේ ඒ කෙනාට අනිච්ච සංඥාවට උදව්පකාර වේ. උදව්පකාර වශයෙන් චිත්ත විවේකේ නැති කිරීම ඇති කිරීම සඳහා ඒ කෙනාට සිද්ධ වෙනවා පරිඋත්ථාන කෙලස් කියන මේ නීවරණ ධර්මයන්ගේ හිත පොඩ්ඩක් අයින් කරගන්න. ඒ අයින් කරාට පස්සේ තමයි උපදි විවේක වශයෙන් ප්‍රඥා භාවනා වශයෙන් මේ අනිච්චානුපස්සන දුක්ඛානුපස්සන අනාත්මානුපස්සන කියන මේ ත්‍රිලක්ෂණ භාවනාව හෝ සත්‍යානුපස්සන හෝ අට්ඨාරස විපස්සන හෝ මොකීකට හදියෝ ගන්න පුළුවන් වෙන්නේ ඉතින් අරණ්‍යගත වෙලා ඒ මේ සූත්‍රයේ මේ පාඨේ නෑ කාය වශයෙන් වෙන් වෙච්ච කෙනා රූපේ අනිත්‍ය බව වේදනා අනිත්‍ය බව, සංඥා අනිත්‍ය බව, සංස්කාර අනිත්‍ය බව, විඥාන අනිත්‍ය බව පරීක්ෂා කිරීමක අතරමැදි වෙන චිත්ත විවේක ගැන සඳහනක් මේක නෑ. ඒ කියන්නේ මේ මේ සූත්‍රයේ සමතපූර්වාංගම විපස්සනාවක් සඳහන් වෙන්නේ නෑ. මෙතන ගන්න පුළුවන් විපස්සනා පූර්වාංගම සමදයක්. එයා පටන් ගන්නකොටම රූපං අනිච්ඡං කියන මූල ධර්ම කාරණා නැත්නම් සුත්තමේ ඥානය ඔතේ දැනුම අසුවිරු ඥානය ඇතුව ඒ පුද්ගලයා කරන්නේ මුළු ලෝකෙම තියෙන රූප ලෝකයේ කියන රූප ලෝකයේ එක කොටහකට විතරක් නැත්නම් එක ප්‍රදේශයකට විතරක් හිත යොදලා ඒ තමන් වෙන් කරගත්ත රූපයේ විපරිණාමයේ දක්නාසුලෝ අනිත්‍ය දක්නාසුදු ඒ රූප කොටසට හිත යොදන. ඒ යොදන රූප කොටසට අරමුණ කියන නම නිමිත්ත කියන නම පාවිච්චි කරනවා. ඒ නිසා රූපං අනිච්චං කියන මේ ධර්මයේ සාක්ෂාත් කිරීම බාහිර ලෝකයක් එක්ක කරන ගලපන දෙයට භෞතික විද්‍යාව කියනවා නම් ਸਰවචනාංශයේ දේශනා කරන රූපං අනිච්චං කියන කේ වෙනස හැම වෙලාවෙම ਸਰවචනාංශය යොදන මේ සූත්‍රයේ සඳහන් වෙන රූපය ආධ්‍යාත්මික වස්තුවක්. භෞතික විද්‍යාවයි සර්වඥාන්සේගේ ධර්මීය අතර තියෙන වෙනස මේක ඇතුළට නැමෙච්ච එකක්. භෞතික විද්‍යාව බාහිරවර්ති. ඊට පස්සේ අන්තරාවර්ති රූපය වශයෙන් මම වෙමි කියන ස්ථානෙට ලැබුම් පොළ වෙන්නේ මේ කය නිසා මේ කයේ අනිත්‍යතාවය රූපේ අනිත්‍යතාවය දෙකම එක සමාන වචන ඒ නිසා තමන් තමන්ගේ කයම අනිච්ච වශයෙන් සඳහා යොදවන ගත්තොත් ඒ පුද්ගලයා ඒ කයට අවධානය යොමු කරන්න නම් සසු ලෝකේ අමතක කිරීම කියන එක අනිවාර්ය කරන්න. එහෙනම් භෞතික ලෝකේ අමතක කරලා ආධ්‍යාත්මික ලෝකෙට හිත ගන්නවා කියන එක ආධ්‍යාත්මික වැඩක්. ඉතින් ඒක සඳහා අරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශුන්‍යාකාරගත වීම බොහොම වැදගත් වෙනවා. ඊට පස්සේ තමන්ගේ කයට මම දැන් මෙතන ඉන්නවා කියලා අපි සාමාන්‍යයෙන් පුරකල් වචන ගත්ත දේ ඇතුළට ගත්ත ගමන් ඒ පුද්ගලයා මේ පින් කරලා උපන්නා වූ තමන්ගේ ඕලාරික ආත්ම භව ප්‍රතිලාභය මේ කපලිකාර ආහාර වලින් යපිච්ච අතරමා භූතයන් සාපාදා රූපයෙන් හැදිච්ච මේ කය රේෂණාකාරයක් කරගන්න. ඒ පරිශන ගානයක් කරනකොට ඒ කය හොඳට සතක් පවලා හොඳට පටල වාඩි කරලා ඒක සුවසේ පවතින වෙලාවක විතරයි මේ පරිශන කරන්නේ. ඒක වේදනට්ට ස්වරූපයෙන් තදබල වේදනාව කියනකොට හෝ මරණාසන්න වෙලාවේදී හෝ ලෙඩක් වෙච්ච වෙලාවේදී මේ භාවනාව සඳහා ශරීරය සුදුසු නැහැ. ඒ නිසා මේක හොඳම වෙලාව ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිවිදී භද්‍ර යවණේදී අර කයේ දැරීමේ ශක්තිය හොඳ වෙලාවේදී ඕජාව හොඳට තියෙනවාගේ ඔදය හොඳට තියෙන වෙලාවේදී මේ අනිත්‍ය දකින්න පරිේශණයට මේ කය හොඟක් සුදුසුයි. නමුත් මාය හදලා තියෙන හාත්පසින් වෙනස් කියන්නේ. ඒ කොහොමද? ඒ ඒ භද්‍ර යවණේ ජීවිතේ ප්‍රථම යාමේදී කවදාකවත් මේ ශරීරයේ අනිත්‍ය දකින් නැති වෙන්නයි ලෝක චරිතාවල. ඒ වෙලාවේදී නිත්‍ය සංඥාව මේක බොහොම ඉච්ඡිතසාර කරගෙන කවුරු හරි අනිත්‍ය බැලුවත් ඒකත් නරක විදිහට සලකන කටයුතු කරන නිසා හොඳම වෙලාවේ වුණාට ඒක කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට සර්ව විග්‍රහය අනුව මිනිස්සෙකුට මන්ද දශකේ ක්‍රීඩා දශකේ වර්ණ දශකේ කියන මේ තුනේදී ශරීරයේ ඉවසීම් දැරීමේ ශක්තිය හරි හයයි. පළවෙනි දශකයේ අවුරුදු 10 මන්ද දශකයේ කියන උඩුකරුව හොයින හොයින දශකය ඊගාව දශකය ක්‍රීඩා දශකයේ 11 ඉඳලා අවුරුදු 20 දක්වා ඒ 20 ඉඳලා 30 දක්වා මේ ෂෝක් කරන කාලේ හැඩ කරන කාලේ වර්ණ දශකය කියලා සර්වඥයන් සඳහන් කරනවා. ඉතින් මේ ටික හරි හොඳයි ජීවිතය අවුරුදු 100ක් නම් පළවෙනි අවුරුදු 30 තුන වැඩෙන්නේ මේකේ. නමුත් ප්‍රඥා දශකයේ ඉන්නේ මේ තුන කිව්වට පස්සේ අවුරුදු 40 දී තමයි ඉන්ද්‍රයන් මොහු කරන්නේ. මේ මොහු කරලා ප්‍රඥාව මට්ටමකට එන්නේ. ඉතින් ඒ අවස්ථාව වෙනකොට දැන් තියෙන සමාජ ක්‍රමයේ හැටියට පෞල් ජීවිතයට පෙළඹෙන නැත්නම් පෞලේ කටයුතු දූදරුවන් හම්බ වෙන බරපතල රාජකාරීත්ව වැටීම නිසා අනිත්‍ය සංඥාව තාත්තා කතා කරන්න පටන් ගත්තොත් අම්මා ඒකට විරුද්ධ වෙනවා. අම්මා කතා කරුවොත් තාත්තා විරුද්ධ වෙනවා. ඔබ කරනවා පෞල් කන්න බෑ කියලා. මොකද පවුල් කෑමට අවශ්‍ය කර තියෙන නිත්‍ය සංඥා. සුඛ සංඥා, සුභ සංඥා, ආත්ම සංඥා. ඉතින් ඒක නිසා 40 පැනලා 50 60 විතර වෙනකොට 60 පිටලා හොටබිම යනකොට තමයි ඔන්න ඉතින් අනිත්‍ය නවදොරෙන් බැක් කරන්න පටන් ගන්නකොට තමයි ඔන්න කට්ටියට තද වෙන්නේ. අනිය අපරාධේ භාවනා කරගන්න බැරි වුණා. ඊට පස්සේ අර දැන් හැදෙන පාල પરම්පරාවට අනිත්‍ය සංඥාව ගන්නට හිතනවා එතකොට. එතකොට වෙනමම ප්‍රශ්නයක්. පුළුවන් තාක් පෙන්කලකල ඉඳලා දැන් 60 පිරෙනකොට දෙවෙනි પરම්පරාවට ඒ වගේම දරුවන්ට උගන්වන්න දෙන ඕම ඉඳලා හරියන්නේ නැහැ පොඩ්ඩක් භාවනා කරපල්ලා අනිත්‍ය වඩපල්ලා කියලා ඒවට කියන්නේ වැඩි බණ. ඒ වැඩි බණ නෙවෙයි මෙතන කරන්න තියෙන්නේ අපි ජීවිත විග්‍රහයක් ගත්තත් මේක ස්වභාවික ගලණීය කිසිම තැනක අනිත්‍ය සංඥා භාවනා කරන්න ඉඩක්වත් පහසුකමක්වත් අනුමැතියක්වත් සාමාන්‍ය සාමාන්‍ය භෞතික ජීවිතේ නෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් අඩු ගානේ 60දී හරි කමක් නෑ. ඒ වැඩේ කරන්න පටන් අරගන්නේ සම්පූර්ණ ළඟදිවි ඉහළට පින්න ක්‍රමයකට. එහෙම ගිහිල්ලා මේ පුද්ගලයා මේ කියන විදිහට රූපේ අනිත්‍ය බව බලන්න මේ කය යොදා ගන්නවා කියන එක දේව නිර්මාණයේ 100 200ක් විරුද්ධ වැඩක්. දේව නිර්මාණයේදී දිව්‍යඥාන්සේගේ ප්‍රධානම සූක්ෂම අතිශ්‍රේෂ්ඨ වූ නිර්මාණය තමයි මනුෂ්‍යකය. මේක දෙවියෝ වගේ හදලා තියෙන කියලා කියනවා. ඒ නිසා එවැනි දෙයක අනිත්‍යයක් බලන්න මේ නිර්මාණයට කිසිම ඉඩක් නිර්මාපක විශ්ින් ඇති කරලා නැහැ. නිර්මාපක නිර්මාණයට තියෙන්නේ තමනුත් ඒ මවන ලද නිර්මාපක දෙන්නම නිට්ටයයි කියන සංඥාවට මත තමයි දේවාගම් පැතිරෙන්නේ. ඒ නිසා දේවනී කායවල දේවාගම් මදාහන අයට අනිත්‍ය සංඥාව කියන්නේ දීයනාජිත සුද්ධ යමක්. ඒ නැත්නම් මූල ධර්ම වලට දේව වාදී ආගම් වලට විරුද්ධයි. ඉතින් සරෝජනාංශී ඉපදිච්ච නැත්නම් ඉන්දියානු සමාජයක් බ්‍රහ්ම පදාර්ථයේ මත නිට්ටි පදාර්ථයක් ඒ බ්‍රහ්ම පදාර්ථයේ පරමාත්මයේ ප්‍රශ්න නම් ඒකේ ජීවාත්මය තමයි ඒක ඒක පුද්ගලයා. ඒ පුද්ගලයාට නොමරන ආත්මයක් තියෙනවා. ඒ පුද්ගලයාට කරන්න තියෙන පරමාත්මය සතුට වෙන ආකාරයට ජීවත් වෙලා නැවත තමගේ ඒ ජීවාත්මය පරමාත්මයට සම්බන්ධ කිරීමේ නිත්‍යතාවය සාතික කරන එක තමයි ඒගොල්ලන්ගේ දර්ශනය. ඉතින් මෙවැනි පරිසරයක ඉඳගෙනයි සරුවචන් වහන්සේ මේ පුද්ගල නිර්මාණවාදයට හාත්පසින්ම වෙනස් කතාවක් ඉදිරිපත් කරලා මේ කියන නිර්මාණය දිහා ඔය කියන උත්කෘෂ්ඨ නිර්මාණය දිහා අනිත්‍ය සංඥාවෙන් බලන්න මේ මතේ හෙලි කරනකොට දේවවාදී ආගම් වල ඉන්න අයට එන ගෙඩියක් වැදුනා වාගේ කුළු පහරක් වැදුනා වගේ මේ ਸਰවඥ දේශනය ඉතාමත්ම හිංසාකාරී නාස්තිකවාදී උච්ඡේදවාදී ද්වේෂනිකා ද්වේෂෙන් කතා කරනවා. සතෝ සත්තස්ස උච්ඡේදං පඤ්ඤායිති කියලා ඇත්තා වූ සතිකෝගෙම විනාශයක් ගැන කතා කරන විනාශක ශාස්ත්‍රීය වංශනමක් කියලා අපේ සර්වඥාන්සේට දොස් කිව්වා. ඇත්ත මොකද මේ මතවාද දෙක. මේ මතවාද දෙක ඉන්දියාවේදී සර්වඥාන්සේ අනෙකුත් පසුගත එක්ක වෙනකොට සර්වඥාන්සේ තනි වෙලා කියලා කෝටි ගණන් ඒ අදහස පැතිරිච්ච ආගම් නිකායවල වල ඉන්නකොට ගණන් ක්‍රමයේ හැටියට ගන්නකොට සර්වඥාන්සේ තනි පුද්ගලයෙක් මුළු ඉන්දියාවක ඉන්න විශාල ජනකාවක් එක්ක කටයුතු කරනකොට ගණන් ඉලක්කම් කොහොමද? ඒ වගේ අපේ දවසකට තියෙන හිතිවිලි වලින් අනිත්‍ය සංඥාව අනිත්‍ය අදාන හිතිවිල්ල සර්වඥාන්සේ වහන්සේ. දවස පුරාවට අපි තියෙන්නේ නිත්‍ය සංඥාව අදාන හිතිවිලි, නිත්‍ය සංඥාව අදාන වචන, නිත්‍ය සංඥාව අදාන ක්‍රියා ඒ නිසා අනිච්ච සංඥාව මේ නිච්ච සංඥාව ආධාන කායික වාචික මානසික ක්‍රියා අතර දුම අසරණ වීමක් අසන. ඒ අසරණ වීම නිසා හැම වෙලාවෙම වචනයෙන් ක්‍රියාවෙන් හිතවිල්ලෙන් අර අනිච්ච සංඥාව කොටු කරලා ඒක අතාර්ථික දෙයක් වශයෙන් උත් නිච්ච සංඥාව තාත්වික සත්‍ය දෙයක් වශයෙන් මේක ඇතුලේ තියෙන හටන පුද්ගල භාවන පුද්ගල මනසක් ඇතුලේ තියෙන හටන අනිවාර්යයෙන්ම පරදින හටනක් කියලා එක තමයි මේ ලෝකායත විශේෂිතී. ඒව් එකේ යම් කිසි කෙනෙක්ගේ තනි වෙනා වුණක් තමයි මේ අනිත්‍යයි කියන වචනය අනිත්‍යයි කියන හිතවිල්ල අනිත්‍යයි කියන මේ ක්‍රියාවලියට මුල් තැන දීලා ඒක ඉදිරිපත් කරන කටයුතු කරන එක තමයි යෝගාවචරය කියන කෙනාගේ වැඩේ. එහෙම නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන එක නනේ වැඩේ. ඒ නිසා ජනගහණය බැලුවොත් යෝගාවචරයෝ සාමාන්‍ය ජනයත් එක්ක බලනකොට ඉතාමත්ම සුළු කොටසයි ඉන්නේ. ඒකෙත් ඒ ඒ අනිත්‍ය සංඥාව ජය ගන්න ඕනේ. ඒක කොම් වෙලා නමුත් තියෙන එකක්. නමුත් ඒකට නිසි තැන අරන් දීලා මේ නිත්‍ය සංඥාව නිත්‍ය නැත ලෝකේ නිත්‍යයි සුඛයි සුබයි කියන මේ මිත්‍යාව මේ බොරුව කියලා කෝටි ගාණකින් හිතියට ඒක අතාර්ථික දෙයක් බවත් අස්වාභාවික දෙයක් බවත් නියම සත්‍ය නම් අනිත්‍ය බවත් ඒ නිසා අනිත්‍යට නිසිතන ලබා දෙන්න ඕනයි කියලා ඒකට ඉදිරියට تعلق කරන ගතිය 1956 වෙනකන් ලංකාවේ ජන විඥානෙ තිබිලා නැහැ. ජන විඥානෙ තිබුණේ නිත්‍යයි කියන මතය තමයි බෞද්ධ රටක් වශයෙන් තිබුණේ නැහැ. නැත්නම් අනිත්‍ය සංඥාව මතු කරන්න ඕනේ. ඒ සඳහා ජීවිතේ කැප කරන්න ඕනේ. ඒ සඳහා අපි මහන්සි වෙන්න ඕනේ කියන හැම කෙනෙක්ම කොහොම වෙලා එවුවා මේ කාලේ කරන්න බෑ. ඒක ඒකාන්තයෙන්ම සිද්ධ වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය විතරයි. දැන් කරන්න තියෙන්නේ ඒ සඳහා අපි පරිසරය සකස් කරන එක විතරයි. එහෙම නැත්නම් මේ දැන් තියෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේ මොන්ඩිසෝරි ක්ලාස් එක මේකින් කරන ගොඩාක් ඉදිරියට ගිහිල්ලා උසස් පෙළ පාස් වෙනකොට මෛත්‍රී බුදුහමර පහළ වෙයි. ඒ නිසා දැන් මේ ජීවිතේ නිවන් දකින්න බෑ කියන එක ඔය නිත්‍ය සංඥාව විසින් අනිත්‍ය සංඥාට කරන කෙනෙහිල්ලේ බරපතලම විහිළුවක් තමයි මේ ජීවිතේ නිවන් ළඟට බෑ කියන්නේ. දැන් උනත් මනසයෙන් පස්සේ උනත් ගත්තොත් යන ගහන්නේ වැඩි හරියක් තාම විශ්වාස කරන්නේ. නමුත් අපිට පේන්නේ නැහැ. නැති ආරණ ආරයක් නැති එතෙක්කල් පැවතිච්ච නැති යම් ප්‍රමාණයකට ඉදිරියට යamak තියෙනවා. නෑ මේක අනිත්‍ය බවට අවබෝධ කරගන්න පුළුවන් අනිත්‍ය අවබෝධ කරන්න ඕනේ අනිත්‍ය අපි අවබෝධ කරනවා ඒකට නිවන් දකින්න පුළුවන් කියන අදහස දැන් අද මේ විදිහට මේ කතා කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණට එදා කොහොමද කරන්නේ ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ අපි මේ වෙනකොට මේ වගේ සභාවකට ඇවිල්ලා මේ වගේ බණකින් ධර්ම සාකච්ඡාවකින් සම්බන්ධ වෙනකොට අපි මෙතෙක් දිනලා තියෙන ප්‍රදේශයේ මේ රටනේ අපි මෙතෙක් කල ළඟා වෙලා තියෙන ප්‍රදේශය ගත්තොත් ළඟා වෙන්න ප්‍රදේශ තියෙන ප්‍රදේශයට වැඩිය ලෝකයක් වැඩි ළඟා වෙලා තියෙන ඉතින් අපිට තියෙන්නේ මේ ගස්ස ධර්ම ඒ හටන ඒ ක්‍රියාව එහෙමම කරගෙන යන්න අරකට. කවදා හෝ අපි ඔලමුලකම නිසා අපි නිත්‍ය සංඥාවට යුද්ධ ප්‍රකාශ කළොත් එතනම අපේ හත කරා. අපි දැනගන්න ඕනේ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ නිත්‍ය සංඥාවත් එක්ක කරන හටනක් යුද්ධයක් නෙවෙයි. අපි අනිත්‍ය සංඥා නිත්‍ය සංඥා කකුල් දෙක දිගාරනකන් ඉඳලා කකුල් දෙක ඇසේ රිංගා යනක් තමයි අනිත්‍ය සංඥාවේ තත්ත්වය. ගහලා නෙමෙයි මේ දිනන්නේ කකුල් දෙක දිගාරලා පස්සේ මැදියට රිංගලා පයින් කරා. ඒ නිසා අවශ්‍ය කරන ක්‍රමවේදය ඒ ශිල්පීය ඥානය තමයි විපස්සනා කියන්නේ ඒක රැඩිකල් වාදීමයි. ඒක හැම වෙලාවෙදීම සම්මුති විදින දෙයක්. ඒ නිසා අනිච්චානුපස්සනාව කරන්න පොදු විප්ලවීය මනසක් අවශ්‍යයි. රැඩිකල් වාදී මනසක් අවශ්‍යයි. එහෙම නොකර කරන අරවචනාංශයේ උගන්වීම වලට අපි ආගම කියලා කියනවා බුද්ධ ආගම කියනවා යම් තැනකදී අපි බුද්ධ ආගමට සමුදීලා අනිත්‍ය සංඥාට ගිය ගමන් අපි බුද්ධ ධර්මයට පෙළ ආගමේ ධර්මයට නැගිනවා අන්නේ වෙනස ආවගන්ස වැඩ ඉන්න කාලේ සබත් නෝරත් සිද්ධ වුණේ බොහෝම ඩිංගිත්තයි අදත් සිද්ධ වෙන්නේ ඩිංගිත්තයි ඒක කවදාකවත් යුග පෙරලියක් ඒක හැටියක් ඒක අර ලෝකේ අනිත්‍යයි කියන න්‍යාය ධර්මයේ වගේම මේක තේරුම් ගන්න පිළිස හැමදාම සුළුතරේමයි. ඒක මේ ආණ්ඩු වැරදි නිසාවත්, වැස්ස වැඩි වීම නිසාවක්වත්, සාපයක් නිසාවත් මුස්ලිම් මිනිස්සු කරපු එකක්, කතෝලික මිනිස්සු කරපු එකක් නෙවෙයි. ඒ නිසා මේ සුළුතරයට අපි අඩංගු වෙන්නේ. අපි අපි ඉන්නේ දැන් මේ සුළුතරේ කියලා. තේරුම් අරගෙන ඒ ගත්ත කොඩිය බිම තියන්නේ නැතුව ඒ දජහ දජහය කොඩිය තියන්නේ නැතුව පතාකේ බිම තියන්නේ නැතුව අරගෙන යන කෙනා තමයි යෝගාවචරය කියන්නේ. ඒක නිසා මොකද්ද පෙරගෙන ආපු ජවයක් නිසා කර්මක් නිසා අපි දැන් මේ යෙදී සිටින සාතන අපි මේ අනිච්ඡානුපස්සනාවේ අනිච්ඡානුපස්සන පෙරහැරේ යෙදී ගමන් කරන පිරිසක්. ඒක නිසා අපිට මේ වෙනකොටත් අනිච්ච සංඥාව මතුවලා තියෙනවා. අපි හරියටම මේ අනිත්‍ය සංඥාව බහුල වශයෙන් මතු කරන්නේ මෙන්න මෙතනයි. ඒකටයි පොහොර දෙමිය යුත්තේ. ඒකටයි අනුග්‍රහ කළ යුත්තේ. ඒකටයි සැපකරන සලකලා දෙන්න ඕනේ කියන එක නාම දන්නේ අපි ඉත හැමතැනම තට්ටු කර කර ඇවිදිනවා. අපි තාම පැලෙයිද කොහෙද කියලා අල්ලගන්නේ නැහැ. මරේ කොහෙද කියලා දන්නේ නැහැ. දරේ බලන්න හදනවා. දරේ බලන්න නම් මරේ දන්නවා. ගලක් බලන්න ගලේ මරේ දන්නවා. ඕනේ. ඉතින් මරේ දැන ගැනීම සඳහා කොච්චර සුතුමේ ඥාන වුණා කොච්චර චින්තාමය ඥාන තිබුණා වරද්ද වරද්ද තට්ටු කර කර ගියේ නැත්තම් කොහොමද කරන්නේ? ඒ කොටස අනිත්‍යතාවය තමයි. අනිත්‍ය සංඥා දැකලා තියෙනවා තමයි. නමුත් ඒක ඉස්මතු කරගන්න අනිච්චානුපසන ඥානයක් වැඩෙන්න මේ කොතනින් පටන් ගන්නවද කොහොමද කරන්න ඕන කියන කාරණය ඒ පුද්ගලයාගේම ස්වච්ඡන්දතාවයෙන් කුසල ඡන්දයෙන් ඇති වෙලා සෑහෙන වැරදි ටිකක් කරනකම් මට අනිච්ඡංග ප්‍රශ්නාව ඥානෙ වැඩි වෙන අනිත්‍ය ලක්ෂණ ඉස්මතු කරගන්න මෙන්න මේකයි ක්‍රමය මේකයි ආරමුණ මේකයි භාවනා ක්‍රමය මෙයයි මගේ ගුරුවරයා මේකයි භාවනා මධ්‍යස්ථානය කියලා ඒ තෝරා ගන්නවා කියන එක ලේසියි මොකද ඒ තේරුම් ගත්තට පස්සේ තමයි ආ භාවනා පටන් ගන්න. එතකන් ආශේවනී කරන එක තමයි කරන්නේ කොහින්ද ප්‍රවිෂ්ඨිය ගන්න කියලා බල බල බල බල ඉන්න එක තමයි කරන්නේ. ඉතින් හරියට මේ ප්‍රවිෂ්ඨිය දෙන්න තැන මේ විදිහට ගහපන් මෙහෙම කරපන් කියන එකට ඒ පුද්ගලයාගේ අයතුම්පතත් එක්ක සලකා බලලා උඹට නම් පොතේ හරියන්නේ මෙන්න මෙතනයි කියන්නේ පුළුවන් ඥාණයෙන් තමයි බුදුහාමුදුරණ තිබුණේ ආශය අනුසේ ඥාන. අරවකනාංශයේ පින්නම් බවත් එක්ක මේ ඒ ඇහැ වැහිලා ගියා. අපි දැන් ඉන්නේ අන්ධ භූත ලෝකයක. අපිට කරන්න තියෙන්නේ තට්ටු කර කර තට්ටු කර කර ගිහිල්ලා ඒ බැලිර තියෙන තැන මුරුදුම තැන දුර්ලභ තැන අරගෙන එදින පහර දෙන එක කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ගිහිගේ නික්මන පමණින් අපිට ඒක අල්ලන්න හම්බ වෙන්නේ ඒක අල්ලන්න සමත පූර්වාංගම විදර්ශනාව කරන කෙනා නම් එයාට වෙනවා පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ දක්වා ගිහිල්ලා ඒ උපේක්ෂාව හරහා අදුක්කම සුඛ tattවෙට ගිහිල්ලා ඊට පස්සේ නැවත තමන්ගේ කය දිහා නැවත තමන්ගේ සංකාමයේ දිහා හැදී බලනකොට රාග නිසිතව බලනකට වැඩිය ද්වේෂ නිසිතව බලනකට වැඩිය රාග දෝෂ මොහ ආදී පරිඋත්තාන කෙලෙස් නැතුව බැලීමෙන් ඒ පුදුරට වඩා හොඳ අවස්ථාවක් තියෙනවා මේ ගලේ මේ ගල බලන්න නම් මෙතෙන්ටයි ගහන්න ඕනේ කියලා දැනගන්න. මේ දරේ බලන්න මෙතනයි මරේ කියලා තියෙනවා. විපස්සනා කරන එක්කනාගේ ඒ විදිහට අල්ල ගැනීම සමතය යම් මට්ටමකට කරලා කරන එකක් නෙවෙයි කරන්නේ සමතයත් වඩා ගන්න ගමන් මම මේ භාවනා කරන්නේ නැත්නම් මේ සතිය වඩන්නේ මම මේ සමාධිය වඩන්නේ විපරිණාමය බලන්නයි අනිත්‍යතාවය බලන්නයි කියන එක ඒ විපස්සනා යෝගාවචරය ඇසුවිරු ඥානකින් හෝ එහෙම නැත්නම් චින්තාමය ඥානකින් හෝ ඉස්මතු කරගන්නේ නැතුව භාවනා කරනවා කියලා කියන්නේ ඒ මරේ දන්නේ නැතුව තට්ටු කර කර ඉඳිලා. හරියට පැලේද කොහෙද කියලා දන්නේ නැතුව ඒ තට්ටු කරගෙන ඉන්නේ කොච්චර තට්ටු කරාද? පැලේට අහුනේ නැත්නම් ඒ ගහන ගහන පාර පාසා වර්ධනයක් එකතුවක් වෙන්නේ නැහැ. ඒක නිසා කොච්චර කාලයක් ඇවිද යෝගාවචරේකට විශේෂයෙන්ම සමත උපසනා පූර්වක යන කෙනා මේ ඇයි කැලේට යන්නේ? ඇයි ගහකට යන්නේ? ඇයි ශූන්‍යාකාරයකට යන්නේ? ශූන්‍යාකාරයට ගිහිල්ලා ඇයි මේ කය දිහා බලන්නේ? ඇයි මේ කය තුළින් මතුවෙන ආනාපානෝ බිම්බි මහකිලින් වගේ රූප අරමුණක් ගන්නෙ? ඒ රූප අරමුණ මෙච්චර නিত্য සංඥාවක් දීලා නිමිත්ත කියන නම දීලා අරමුණ කියන නම දීලා මේ ගත්ත මේ අරමුණට මේ මේ නිමිත්ත මෙච්චර සාදරයෙන් හදාරනකොට ඒ මුල් හැදෑරීම නිච්ඡානුපස්සනාවට වඩා නිච්ඡානුපස්සනාව ගැන බහල කරනවා. මම මේ නැවතත් මතක් කරනවා. මම නැවතත් විස්තර කරන්නම්. මොකද මෙතන තියෙන මේ පටලැවිල්ල, මෙතන තියෙන මේ පුරස් පුරස් පරස් ගතිය කෙනෙක් තේරුණා. අපි ගත්තොත් ආනාපානිය දර්ශනයක් වශයෙන් මේ ආශ්වාසයක් මතුවෙන වාරයක් පාසා ප්‍රශ්වාසයක් මතුවෙන වාරයක් පාසා ඒකට සාදර වෙලා ආශ්වාසයේ සටහන ආශ්වාසයේ ආකාරය ආශ්වාසයේ සියලු ස්වභාව ලක්ෂණ අපි බලන්නේ නැවත නැවතත් මතුවෙන ආශ්වාසය ඊටම ආවේනික ලක්ෂණ ඇතයි කියන නිත්‍ය සංඥා ප්‍රශ්වාසය ධ්‍යාන නැවතනට මතුවෙන්න ඇරලා ඒ ප්‍රශ්වාසය ආශ්වාසයෙන් වෙන් කළා දකිනවා ලෝකේ අනිකුත් සංඥා අරමුණු නිමිතිලි වෙන් කළා දකිනවා කියන අනිවාර්යයෙන් මේ යෝගාවචරය තුළ මතුවෙන මතුවෙන ප්‍රශ්වාසයක ඊටම ආවේනික වූ නිට්ටය වූ සටහන් ආකාර ස්වභාව ලක්ෂණ නැත්නම් ලිංග නිමිත්ත ආකාර තිබේ කියන හැඟීම දෙන්නේ ඒකට ඇත්තටම කරන්නේ ආශ්වාසයට ප්‍රශ්වාසයට යටි සමාජිකත්වය දීලා අයිඩෙන්ටි කාඩ් එකක් දීලා එයාට පූර්ණ දැනක් දීලා ඒකේ ගති ලක්ෂණ සටහන් වශයෙන් ආකාර වශයෙන් උදුආන්තරන් හදාරනකොට ඒ යෝගාවචරය ඒ නිමිති කළ නොහැක්කකට නිමිත්තක් කරන්න හදනවා. අරමුණු කරන බැරිදියක් අරමුණක් කරගන්නවා වගේ. දෙන්න පටන් අරගත්තාම ආරම්භක කාලේ ඒ යෝගාවචරයේ ආශ්‍රද ප්‍රසවාසයේ පෞද්ගලික ලක්ෂණ හොයන හැම වෙලාවෙදීම වැඩෙන්නේ නිත්‍ය සංඥාවමයි. ඒක යෝගාචර දැනගන්න වැඩි පටන් අරගන්න ඒක අපි කියනවා නම් මේ රිදිකාලෙට එම්බ්‍රොයිඩර් කරන්න. ඒක රාහනකට දාලා හිර කරගත්තේ නැත්නම් එම්බ්‍රොයිඩර් කරන්න බෑ. එහෙම නැත්නම් යන්න ගෑල්ලක් ප්ලේට් මැෂින් එකට දාලා කපන්න ඒක සෙන්ටර් කරලා හිර කරගත්තේ නැත්නම් කපන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලා මේක නිත්‍ය කරලා හිර කරන්න නම් ආරම්භයේදී නිත්‍ය සංඥා ඇති කරගන්න. මේ නිත්‍ය සංඥාව කියලා ඇති කරනකොට මම ආයෙනේ වැඩෙනවා. මාන්නේ වැඩෙනවා. ආශාව වැඩෙනවා. එතකොට මේ ඇති වෙන තණ්හාව මේ මාන්නේ මේ දෘෂ්ටිය සාධාරණීකරණය කරන්නේ ගෝආශ්‍රිතව කරන කාම තණ්හාව නැත්නම් කාම ආශාව දුරුවන් කිරීමට ආධ්‍යාත්මික වශයෙන් අපි අලුත් තණ්හා දික්ති මාන්නය ඇති කරනවා. ඇති කරන්නේ ආනාපාන පණ දීලා ආනාපාන යමක් කරගෙන දෙයක් බවට පත් කරගෙන. ඊට පස්සේ අපි පෞද්ගලික වස්තු ගැනවත් අම්මා තාත්තා ගැනවත් දුවා දරුවෝ ගැනවත් වස්තුව ගැන නෙවෙයි හොයන්නේ අලුතෙන් හම්බෙච්ච මේ නෑය ආශ්වාසය ප්‍රශ්වාසය හොඳට හදාරනවා ඒ හදාරනකොට ඒ යෝගාවචරයට මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසයේ නිට්‍ය භාවයක් නැවත නැවත මතුවෙන භාවයක් අරමුණු කළ හැකි භාවයක් නිමිතිගත හැකි භාවයක් තියනවා කියන හැඟීම නැතුව කවදාකවත් ආශ්වාසය සහ ප්‍රශ්වාසය පෞද්ගලික ලක්ෂණ හොයන්න බෑ. ඉතින් ඒක හරියටම බැලුවොත් සාක්ෂාත් කරන්නද අනිත්‍ය සංඥාවට හරස් වෙනවා. ඒ නිසා යෝගාචර තේරුම් ගන්න මෙතෙක්කල් කාම වස්තු වල පෞද්ගලික ලක්ෂණ බල බල හිටපු ජීවිතයේ දැන් උදාසීන වූ ආශ්‍රව ප්‍රසාසී පෞද්ගලික ලක්ෂණ වෙනකොට එතන නිත්‍ය සංඥාවක පොඩි වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ වර්ධනය සිද්ධ වෙන එකේ හානියක් නැහැ. සර්වඥ වහන්සේ දන්නවා යම් අවස්ථාවක නිවන ධර්ම යටපත් කරමින් නිවන ධර්ම කියලා කියන්නේ සාමාන්‍ය භෞතික ලෝකයේ තියෙන කාම ඡන්ද ව්‍යාපාද තීන මිද උද්දච්ච කුච්ච විචිකිච්ඡ යටපත් කරලා ඒ වෙනුවට ඉස්සරහින් තියාගත් ආස්වාසේ අදින්චි වුණාට අට්ටල වුණාට නිත්‍ය සංඥාව ඇති කරාට ප්‍රශ්නයක් නැහැ නිත්‍ය සංඥාවෙන් යුක්තව උනා නීවරණ නැතුව ආස්වාසේ දිහා ප්‍රසවාසේ දිහා බලනකොට මේ ඇති කරපු නිත්‍ය සංඥාවම ධර්මානුකූලව දෙදරන්න පටන් ගන්නවා. උපුරන්න පටන් ගන්නවා. වෙනස් වෙන්න පටන් ගන්නවා. විපරිණාමයකට වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යර මේ ආස්වාස් ප්‍රසවාසයේ නිමිත්තක් ආස්වාස් ප්‍රසවාසයේ ආරමුණක් සංඥා කලහක්ක් පෞද්ගලික ලක්ෂණ අතවැඳ හැක්කක් කියලා පටන් ගන්න කෙනාට ඒ ආස්වාසෙන දිගින් දිගට බලන්න. මතුවෙන මතුවෙන ආස්වාසය බලන්න බලන්න යනකොට අර කලින් ඒකට ආරෝපණය කරපු පටබැඳපු ඒ සතහන්, ඒ ආකාර, ඒ ලිංග, ඒ නිමිති බලන බලන වාරේ වෙනසකට ලක් වෙනවා. බලන බලන වාරේ විපරිණාමයකට ලක් වෙනවා. පරිණාමයකට ලක් වෙනවා. ලෝකාවචරයේ චින්තනයේට බරපතල වෙන පාරක් වඩපත් ඉති යෝගාචර හරියට කන පින්නන් ගහනවා මේ ආශාච ප්‍රසවාසය දිහා බලනින්නකොට ඒක වෙනස් වෙනවා කිය. මොකද මේ පාඩම උගන්වන්නේ ඒක නීතියයි ඒකත් අරමුණක් ඒක සටහනක් ඒක අන්‍ය නිමිත්තක් කරගන්න හදන. නමුත් ඒ නිමිතිය බල බල ඉන්නකොට ඉන්නකොට ඒක විපරිණාමයටපත් වෙනකොට ඒ යෝගාවචරයේ රැඩිකල් වාදී ගතිය එහෙම තමයි. අඟදිගේ ඉහළට පින්න ගතියදී මේක නිත්‍ය වශයයි කියලා හිතන ඒකට කියන්නේ උපකල්පනේ නැතුව අනිත්‍ය භාවය සාක්ෂාත් වෙන්නෙම නැහැ. ඒ නිසා උපකල්පනයක් කරන එක නිත්‍යයි කියන්නේ. නිත්‍යයි කියන්නේ ඒක දිහාම නැවත නැවත බල බල ඉන්නකද තමන්ම ගත්ත උපකල්පනේ තමන් විසින්ම නැති බංගස්ථාන කරන තැනට යනවා. ඉතින් අන්නේ වෙනස මේ දැකපු ආස්වාසේ සහ ප්‍රසවාසේ පෞද්ගලික ලක්ෂණ විපරිණාමයට ලක් වෙනකොට මේක හරි පාර මේක මධ්‍යම ප්‍රතිපදාව මේකමයි මම කල යුත්තේ කියලා ඒ යෝගාවචර කවදාකවත් දෙවන්නේගේ සහාය නැතුව හෙලින් ඉදිරියට යන්නම බෑ. එයාට අනිවාර්යයෙන්ම කමටහන් සුද්ධ කරලා දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔබ බලාපොරොත්තු වෙන ආශාව ප්‍රසවාසය පැය දෙකක් තුනක් හතරක් ඉන්න. නමුත් හොඳට බලන්න ඔය කුඤ්ඤයට ගත්ත ආද්දයට ගත්ත ආශාව ප්‍රසවාසයේ මුළු හදින් ප්‍රේමී අනදර නොකර බලාන හිටියෝ ඒකේ ඇති වෙන විපරිණාමය මේ ඇත් දෙකට වසන් කරන්න බෑ. ඒ නිසා ඔබ නිත්‍යයි කියන උපකල්පනයේ ඉඳගෙනක නැවත නැවත බලපෑම ඔබ ගත්ත උපකල්පනයේ වැරදි බව උඹටම වැටෙන්න පටන් ගන්න දවසේ තමයි ඒකට සාක්ෂාත් කරන්නේ කියලා කියන්නේ. ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කියන්නේ. එනිසා කලින් උපකල්පනය කරන එක අනිත්‍යයි කියලා කවදාකවත් භවනා කරන්න පුළුවන් පදනමක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා චින්තාමේ වශයෙන් භාවනාවට බහින හුඟ කෙනෙක් මේ මේක තියෙන මේ අట్లా විඳගත්තේ නැති නිසා ගුරුවරයා කියන්නේ අදහන්නේ නැහැ. ගුරුවරයා නැවත නැවත ආනාපානේ බලපන් මේක වෙන්නේ මොකද්ද කියලා කියපන් කියනකොට එයාට අර මේ මේ අනිත්‍ය සංඥාව බලන්න අනිත්‍ය සංඥාව වඩන්න භාවනා කරන කෙනා කොහොමද නිමිත්තක් ගන්න? කොහොමද අරමුණක් කරගන්නේ? මොකද අරමුණක් කරන්නේ මේක නිත්‍ය බව දැක්කේ. නිත්‍ය බවට හිත හදාගන්න. අන්න ওই වෙනසෙදි තමයි සමති යෝගාවචරය විපස්සනා යෝගාවචරය පැහැදිලි වෙනසක් වෙන විපස්සනා යෝගාවචරය ඒ උප මේ ගත්තේ අරමුණ ආස්වාස අරමුණේ තියෙන නිමිත්ත කරන භාවය අරමුණු කරන භාවය උපකල්පනයක් විතරයි කියලා දානවා. අපි රිසර්ච් එක කරන්නේ ඉතලා ඒ රිසර්ච් එකට ව්‍යාපෘතියක් කරන්න ඉස්සෙල්ලා ඒකට අපි උපකල්පන දීලා ඔප්පු කළ යුත්තක් මවලා ඊට පස්සේ තමයි අපි කරගෙන යන්නේ තොරතුරු රැස්කිරීම. අනිත් වගේ මේ ආරම්භයේදී ආශ්‍රව ප්‍රසආසය නිමිත්ත කරනවා කියනකොටම අරමුණු කරනවා කියනකොට මෙතන නිත්‍ය සංඥාවට ආවැඩීමක් වෙනවා. ඒක උපකල්පන මට්ටමින් ධ්‍යාන පරීක්ෂා කරගෙන ඉන්නකොට තමන්ම ගත්ත උපකල්පනේ තමන්ට වැරදි බව තේරෙනකොට තමයි විපස්සනා පටන් ගන්න වෙන්නේ. ඒක නිසා ඒක භාවනා ජීවිතය කියන්නේ මේ පෞද්ගලික ලක්ෂණ පිළිබඳව පරිචය පිළිච්ච ගතිය අංග සම්පූර්ණ ගතිය වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණේ මතුවෙන පටන් ගන්නවා පොදු ලක්ෂණේ මතුවෙන පටන් ගන්නකොට ඒ යෝගාවචරයට මානසිකත්වයේ අරමුණේ අර පරිණාම වෙනකොට මනසේ ඇති වෙන පරිණාමය ඒක ඇත්තටම ගුරුවරයාට තියෙන වැඩක් ගෝලයාට හිතා ගන්න බැරි වෙනවා දැන් මට දුන්නේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ හොඳට හදාගන්න කියලා. නමුත් මේ හදාගන්න දීපු ආශ්වාස ප්‍රශ්වාසයේ ක්‍රමයෙන් වෙනස් බවට පත් වෙනවා. විපරිණාමයකටපත් වෙනවා. මම යන්න හදන එල්ලේ ඉෂ්ටි දෙකක් නෙවෙයි. අපි ගියොත් මීටර් 100 තරගයක් තියෙන්නේ. මෙතන ඉඳලා මීටර් 100ක් අතින් කොඩියක් තියෙන. ඔබට තියෙන්නේ ඒ කොඩිය ළඟට දුවන එක. නමුත් දුවනකොට දුවනකොට තමයි පේන්නේ මේ කොඩිය Tamanටත් වැඩියෙන් දුවනොයි කියලා. වෙනස් වෙනවයි කියලා. එයා කවදාකවත් දිනා ගන්න බැරි තරමකට ඉදිරිපත් වෙනවා. අඟුලිමාල බුදුහාමුදුරු පිටිපස්සේ එළවගෙන එනකොට දෙයරම ලඟ වෙන්න ඇරලා අඟුලිමාල බලන මේ මිනිස්සයා ඕම ශාන්ත ගමනකින් යනවා මොන විදියෙන්වත් එළවන්න බෑ. ඊට පස්සේ අඳුරයක් ආවා. කෑ ගහලා කිව්වා යාගිත් කෑ ගහලා කිව්වා නැවතියන් සමණේ කියලා. බුදුහාමුදුරු ඉදිරියට නංගෝ මම නතර වුණා අඟුලිමාල ඔබත් නතර වෙන්න කියලා. ඉතින් අඟුලිමාලට වෙනවා මේ බුදුරජාණන් වහන්සේ මටත් වැඩිය මට අල්ලන්න බැත්තරම් වේගකින් යද්දී උන්වහන්සේ නතර වුණා කියලා කියනවා. මම මේ හතිමුණින් හෙලාගෙන පිටසෙන් අඹාගෙන යන බුදුහාමුදුරු අල්ලන්න බැරි මට ඒකට බුදුහාම වේගිත යන්න අඩුවෙන් වේගයෙන් යන මට නතර වෙන කියලා කියන මේ පටලැවිල්ල හරහා තමයි අඟුලිම වලට තේරෙන්නේ මේ මනුෂ්‍යයා කතා කරන භාෂාව මට තේරෙන්නේ ගැටලුක්ක් තියෙනවා කියලා. ඒ වගේ තමයි මේ භාවනා කරගෙන කරගෙන යනකොට නිච්ච සංඥාවෙන් භාවනා කරන කෙනා නම් මේ ආනපන දිගට අපේක්ෂා කරනවා. ආශ්‍රව ප්‍රසජ දිගට අපේක්ෂා කරනවා. ඉන්නේ හැටියට දෙකට අපේක්ෂා කරනවා. නමුත් මේ නිත්‍ය කරගත්තේ අනිත්‍ය සංඥාව මතු කරගන්නයි කියන හැඟීමෙන් මේ අරමුණ දිහා බලන්නේ ජීවත් දවසයි දෙකයි භාවනා කරන්න ඕනේ. ඉදිරියෙන් තියාගත් අරමුණ නොබෝ කලකින් විපරිණාමයටපත් වෙනවා. වෙනස් දෙයක් වඩපත් වෙනවා. උපදින දේ නෙවෙයි මැරිලා වැටෙන්නේ. උපදින සංඥාව නෙවෙයි නැති වෙනකොට තියෙන්නේ ඒ තරම් එක ආශ්වාසයක් තව ආශ්වාසයකට සම කරන්න බෑ. වෙන විදිහකට කියනවා එකම ආශ්වාසයක මුල මැදට සම නැහැ, මැද ඒක අගට සම නැහැ. නිසා මේක ඇතුලේ තියෙන විශාල වෙනස් වීමක් කියලා මේ වේන ආනාපානය කරා පේනවට අරගන්න මේ අනිත්‍යතාවයේ මතුවෙනකොට ඒක දරා ගන්න නම් ඒකට අනුග්‍රහ කරන්න නම් ඒකට වැඩෙන්න දෙන්න නම් යෝගාවචරය හොඳටම මේ අනිත්‍ය සංඥාවෙන් බුදුහාමෝ කියන විදිහට ලෑස්ති වෙන මම මේක නිත්‍ය සංඥාව උපකල්පනයක් වගේ වශයෙන් ගත්තට මම දකින හැම සාක්ෂියකින්ම මගේ උපකල්පනය නිෂ්ප්‍රභ වෙනවා එnde end end නිෂ්ප්‍රප වෙනවා. මෙන්න මේ නිෂ්ප්‍රප වීම හරහා මම කාගේවත් දැනුමකින් නෙවෙයි අත්නායට ගත්ත දැනුමකින් නෙවෙයි කතා කරන්නේ මමම ගත්ත දැනුමකින් ආනේ විදිහට කරගෙන කරගෙන යනකොට දවසක යෝගාවචරයට එක එක ආසද ප්‍රසවාසයේ තියෙන පෞද්ගලික ලක්ෂණ හා පොදු ලක්ෂණ මත වෙන පටන් ගන්නතර පස්සේ යහට තේරෙන පටන් අර ගන්නවා නිච්ච සංඥාව පටන් ගත්තත් අනිච්ච සංඥාව පටන් ගත්තත් ප්‍රත්‍යක්ෂේ කවදාකවත් නිත්‍ය ඥානට සහයෝගය දක්වන්නේ නැහැ, සාක්ෂි සපයන්නේ නැහැ. අන්න ඉතින් ගිහිල් වෙලා යෝගාවචරය ආශ්වාසී ප්‍රශ්වාසී පොදු ලකුණ වෙන නිකා හුදු කම්පනයක්, හුදු චලනයක්, හුදු සහැල්ලු ගතියක් ආශ්‍රතසසේ නොදනියන ගතියක් එනකොට අන්න එතෙන්දී මේ ආශ්‍රතසසේ තැඹිලා තැඹිලා තැඹිලා තැඹිලා එකට මේ මණ්ඩිය මේ එකතු වෙන දෙයට දුර බලනකොට ඒ ලකුණු ගන්න බැරි ගතියක්, නිමිටි කරන්න බැරි ගතියක්, අරමුණු කරන්න බැරි ගතියක්, සංඥාවක් නැති ගතියක් එනකොට හැම පැත්තෙම උත්සාහ කරන්න ඕනේ. කොහෙන් හරි සංඥාවක් තියෙනවා, කොහෙන් හරි නිමිත්තක් තියෙනවා, කොහෙන් හරි ආරම්භ කරගන්න පුළුවන් තියෙනවනම් ඒ තාක් ආනාපානෙම උපරිම ප්‍රයෝජන ගන්නෑ. නැති නඩුවට ආයෙමතු වෙනවා. ආයම තියෙනවා ආයම තුන කරන කරන ගියාට පස්සේ නිමිති කරන්න බැරි සංඥා ගන්න බැරි අනිමිත්ත ස්වභාවයේ පවතිද්දී එතෙන්දිත් අරහා සමාන සත්‍යකින් ගත කරන පටන් ගත්තොත් ඒ යෝගාවචරය අනපාණී මේ අනිත්‍යතාවය රූප ධර්ම වලට පොදු අනිත්‍යතාවයේ අනපාණී හරහා මතු කර ගන්න පුළුවන් වෙනවා මතු කර ගන්නකොට ආනපානෙ එතන තියෙන්න බෑ ආනපානෙ නිමිති කරන්න පුළුවන් ශක්තියක් එතන තියෙන්නේ නැහැ ඊට පස්සේ අනිත් දවසේ පටන් ගන්නකොට ආයෙත් නිමිති කරගන්න. ආයෙත් අරමුණු කරගන්න. නමුත් සුළු වේලාවකින් ආයෙ නිමිත්ත ගන්න බැරි තැනට අරමුණු කරන්න බැරි තැනට යනකොට එවැනි කරන පරියන්කයක් සාර්ථක පරියන්කයක් පාස අනිච්ඡාන පස්සනාව කියලා සුද්ධ වශයෙන් නම් කරන්න පුළුවන්. නිත්‍ය වශයෙන් පටන් ගන්න නොබෝ වේලාවකින් අනිත්‍යයට යනවා. ආයෙත් පටන් ගන්නවා ආයෙ නිත්‍ය පටන් ගන්නවා ආයෙත් අනිත්‍යයට යනවා. මේක දහස්වර කරනකොට අර තේරෙන්න පටන් ගන්නවා මේක දර්ශන ක්‍රමයක් තියෙනවා විනිවිදින හැටියක් තියෙනවා විපස්සනාවක් තියෙනවා ආරම්භයේදී විපස්සනාව සතිය සමාධිය නැතුව බලනකොට නිත්‍ය ගතියක් වෙන්නේ ඒක විනිවිදගෙන යනකොට සතිය සමාධිය විපස්සනාවේ මේ නිත්‍යයි කියපු දේ තුළ අනිත්‍යතාවය පේන්න තියෙනවා මේ දෙකම හිතට පිළිගන්න දෙක තුළම සත්‍යපත්තන මේ දෙක තුළම සමාධිපත්තන මේ දෙක තුළම විපස්සනා පාත්තන පුළුවන් කියනකොට තමයි අර තේරෙන පටන් අරගන්නේ මේ හරහා හිත යන්න යන්න හැමදා පරියන් හරියන පරියන්කයක් පාසා ඒ හිත අනිච්චානපසන කරලා කරලා කරලා කරලා අන්තිමට අනිත්‍යතාවයයි ස්වභාවික දේ නිට්ටතාවේ විකෘතියක් බවත් මෙතෙක් කල්ලිකේ නිට්ටතාවේ ප්‍රකෘති අනිත්‍යතාවේ විකෘතියක් හිමිනු පෙරලිය උඩු යටිකොට පෙරලිය ඇති වෙච්ච දවසට කියනවා අනිත්‍යාන පස්සනා ඥානයි ඒක එඳුරුම ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ උසාවියට නඩුවක් දෙනාට පස්සේ මිනිමරුන් නඩුවක උසාවියේ සම්පූර්ණ අයිතිවාසිකම සහ ආරක්ෂාව සලසනම චූදිතයට චෝදනා කාර්යයක චූදිතය ඔප්පු කරලා පෙන්නනකම් චූදිතය නිදාස් ඒකයි රෝමන් කතලික් නීතිය හැටි ඒකට හරියට දෙන්නේ උසාවිය අර වැඩිකාරය ආරක්ෂා කරන්න පූර්ණ පොලිස් ආරක්ෂාව එයාගේ මානවයිචි ප්‍රශ්න රකින්න කටයුතු කෙනෙක් බය වෙන්න එපා. මම ඉන්නේ කූඩුවේ මගේ විනිශ්චයකාරයාගේ වගකීම තමයි ආරක්ෂා කරන්නේ. ආරක්ෂා කරලා කියන හැම මොතන හිටපන් ඊට පස්සේ කියනවා චෝදනා පක්ෂයේද තොරතුරු ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරන කරන වෙලාවේදී උසාවියට ගිය මිනිමරුවා පොලිසිය ආරක්ෂාව යටතේ දැන් ලොකු ශක්තියකින් දැකේ නෑ මම මැරුවේ නෑ ඉතින් සාක්ෂියක් ඇහෙනවා නෑ මම මැරුවේ නෑ ඔයගොල්ලෝ කිව්වත් මම මෙතන හිටියේ දෙක තුන හතර පහ හය හත අට දිගට දිගට සාක්ෂි එන්න එන්න එන්න එන්න එන්න දිගට දිගට සාක්ෂි එන්න එන්න ජීවිතේට තේරෙන වැදගත් සමාජයක් ඉදිරියට ඉදගෙන යුද්ධයේ පසුදුල තැනක ඉඳගෙන මට පහර වදිනවා මගේ ඔලොමලකමට මම නිවැරදි කාර්යයක් කියනවා. නමුත් පොලිසිය තියෙන ඇතිවෙන්න සහතිය. අනිත් සහතිය ඇහෙනවා. ඇහෙනකොට විනිශ්චයකාරයා බගබලා ගන්නවා මේ චූදිතයට හිරිහැර කරන්න දෙන්න බෑ. අරගොල්ලන්ගෙන් අරසන යාව වෙනම තැනක රිනම් කළා කියන්නේ එහෙත් උසාවිදී. අනිත් පැත්ත නගිනල්ල කියලා අහනකොට අහනකොට අහනකොට චූදිතයක් වදhari පාපොච්චාරණයක් කරලා මම වැඩිකාරයා බවට පත් වෙනපත් වුණා කියලා කියලා උසාවියේ දන ගන්නවා. උසාවියේ විනිශ්චය කරන්නේ. එතකන් ඉන්නේ කාර්සාර දෙන්න. දීප දවසේ මම සර තේරෙන පටන් අරගත්තා. මම දැන් බොරු කියලා කියලා උසාවියේ මොනම හැදියා. විනිශ්චයකාරකත් තේරෙනවා. චෝදනා කරනකත් තේරෙනවා. මම තවදුරටත් ඔලොමලොමුත් මට අනුකම්පාවක් ඉල්ලගන්න හම්බ වෙන්නේ නැහැ කියලා අන්තිමට මොකද කරන්නේ? සාක්ෂි ඇහෙනකොට ඇහෙනකොට අවතරයි උගත් විනිශ්චයකාරතුමනි මම මේකට බව හැබැයි මට අනේ අඳුම දඬුවම දෙන්නේ කියලා පකොච්චන්නේ කියලා වැටෙනවා. අනේ එදාට උසාවියේ තේරෙනවා මේ උසාවියේ මම නිසා ආදර්ශයක් කළේ මේක වැරද්ද අරසා කරන්නේ නෙවෙයි නඩුව අහලා එයාම පිළිගන්නා තෙක් විනිශ්චයකට ගියොත් අනිවාර්යෙන් මිනිහ අපීල් කරනවා. දැන් එයා දැනගහුවොත් ආය අපීල්. එදාට නඩුව ඉවරයි. ඒ නිසා එතෙන් එනකම් උසාවියේ එයාගේ මානවයිච වාස්කාර රකින්න ඕනේ නිවැරදි කාර්යයක් කියලා. ඔප්පු කිරීම තියෙන්නේ චෝදිත පක්ෂයේ මේක තමයි ලන්දේශ රෝම නීතිය. බුදුරජාණන් වහන්සේ ආනාපානට කතා කරලා කියන උඹ නිට්ටයයි. සුඛයි, සුබයි එන්නේ. මම ඔක්කොම කාම වස්තු අධහැරන ඔයත් එක ප්‍රේම කරනවා. එයා මයිත් එක්ක ඉන්නේ. මම කවදාකවත් අnder කරන්නේ සද්දයක් ආවත් මම ඔයත් එක්ක ඉන්නවා. වේදනාවක් ආවත් මම ඔයත් එක්ක ඉන්නවා. හිතවිල්ලක් ආවත් මම ඔයත් එක්ක ඉන්නවා. අපි දෙන්න මොනට මොන ළඟ ඉන්නකෝ. ඉඳ ඉඳ ඉඳ ඉඳ. හරියන පරයන්කෙකදී පේනවා. ආනාපානෙ හිතින්ද බෑ. හිතමන්ද හැප්පෙ හිතින්ද බෑ. කඩාවැටෙන. ඒක ආයෙ නැගිටලා කියනවා ඉඳ. මම දෙන්නම්. කරලා කරලා කරලා කරලා ආනාපානෙ කියනකොට සද්ද වාදනකට, හීසිය වාදනකට, වේදනා වාදනකට මම අවස්ථා දෙන්න පුළුවන් නම් චිත්තක්ෂණ දෙකක්. එදාට අනුපාණය ඉබේම ඔක් වෙනවා අනිත්‍යතාවය. අන්න එදාට ඒ අනිත්‍යතාවයේ බුදුන් කියපු පොතෙන් ආපු අනිත්‍යතාවය නෙමෙයි. ගුරුවරයා කියලා දීපු අනිත්‍යතාවය තමයි ආයි ආනාපාන නිත්‍ය නිත්‍ය බව රංගපාණ ඉඳ ඇරල හොඳ විදර්ශනා ඥාණයෙන් බලනකොට අනිත්‍ය කොච්චරද කියනවනම් ආනාපාන සතිය ඉෂ්ඨිර කරගෙන ආනාපාන සතිය හොඳ පරිණාමයක් විපරිණාමයක් බලන්න ආධුනික යෝගාවචරක සාර්ථක පරියන්කේකදී ඉස්ම ආධුනික යෝගාවචරක විනාඩි 35ක් 40ක් ගියාට හොඳට භාවනා යනකොට ඒක විනාඩියක් ඇතුළත ආනපන නැති වෙලා යනවා. පිට යොදලා හුස්ම දෙක ගන්නකොට ආනපන නැති වෙනවා. යට කියන්නේ ආනාපානයේ නිත්‍ය සංඥාව දරාගෙන ඉන්න ආනපන බැරි වෙනවා. අනේ වැටෙන්න වැටෙන්න වැටෙන්න වැටෙන්න දෙන කොච්චර හුලං ගන්න හැදුවා. මේ ආනපනෙ දිය වෙලා වැටෙනවා. එහෙම වාරකම අනිච්ච වසනා පිළිබඳව ප්‍රත්‍යක්ෂ සාක්ෂියක් හම්බෙන්නේ. ඔය අපි ගිය පාර ඒකට ඒ හත්තාලක සූත්‍රයක සම්බන්ධ කොටසක් මම ඉතන තියෙනවා. එක දවසක් ඒ හත්තාලක කියන මට හරියට නම් මතක නැහැ දේවපුත්‍රයෙක් සර්වචනන්සි ඉස්සරහට ඇවිල්ලා ඉස්සරහට බුදු පුත්‍රයෙක් සමාවෙන්න බෞද්ධයෙක් බණහන් ආගමකට හිටගෙන ඉන්න බෑ. දේව දේව ශරීරේ බොහොම මුරුදුයි වැක්කෙනවා. එන බණහගෙන ඉන්නකොට මේ නැගිටින ආය කරාර. ආය නැගිටින ආය කරාර. බුදුදර්ශ කියනවා ඕලාරික ශරීරයක් මවා ගන්නදී කියලා. මවාගෙන ඉඳලා බණ ටික අහගෙන යන්නේ කියලා අහගෙන ඉන්නකන් යාට ඕලාරික ශරීරයක් මවා ගන්න වෙනවා. මොකද මේ ශරීරය තාම සූක්ෂමයි. ඒ වගේ තමයි ආනාපානය කරගෙන කරගෙන ගිහලා අනිච්ච සංඥාට යනකොට ඉඳ ගන්නකොටම ආනාපාන දැක ගන්න බැරි තරමට යනකම් ඒකේ අනිත්‍යතාවය මතුවෙන්න පටන් ගන්නවා. ඒ කියනවා පටන් ගන්නකොට හරි ආනපන එකක් බලල පටන් අරගන්න. අරගෙන ඒක දිගේ අනිත්‍ය භාවයට යන්න අරින්න අන්තිමට කවදා හරි අනිත්‍යතාවයම සමාවීලම යෝනිසමනස්කාරයටත් වෙලා මේ ලෝකෙ නිත්‍ය වශයෙන් පෙන්වන්න උත්සාහ කරනවා. අනිත්‍යතාවයේ විකෘතියක් වශයෙන් දක්මින් තමයි අපි අවුල් ජීවිත ගත කරේ, සමාජ ජීවිත ගත කරේ, ආධ්‍යාත්මික ආචාර ධර්ම ගත කරේ. නමුත් මේ කිසිම දෙයක නිත්‍යතාවයක් නෑ. තියෙනවා නම් ඒක නිකන් ස්කප්ටයක් විතර කරගත්ත එක සම්මුතියක් විතරයි. ඒ සම්මුතිය තිබුණට යටින් ආත්මසින්න තියෙන්නේ අනිත්‍යතාවය කියලා යෝගාවචරය තේරුම් අරගෙන බැලුව බැලුවදී නාම ධර්ම වේවා රූප ධර්ම වේවා ඒ අනිත්‍ය ලක්ෂණ මතුවෙන පටන් ගන්නකොට ඒ යෝගාවචරය මනුෂ්‍ය ජීවිතයක ඉඳලා ආධ්‍යාත්මික ජීවිතයකට අභියන් ආඩම්බර වල මාරුවක් සිද්ධ වෙනවා. ඒකෝට යා බැලු බැලමට නිත්‍යතාවයක් දැක්කත් ඒක විනි විදිනකොටම ඒක නිකන් තැම්බිච්ච පිපිඤ්ඤ කැලක් වගේ හැඩේ තිබුණට අල්ලනකොට පොඩි වෙලා යන විදිහට රූප ධර්ම වලත් නාම ධර්ම වලත් ඒ අනිත්‍යතාවයේ දිගින් දිගට දකිනවා. ඒ දැක්කට ඒ පුද්ගලයාගේ මනස් අද්දකීම මනුස්ස මතකය නැත්නම් මනුස්ස භාවය තාමත් මේ ජීවල් වල නිත්‍ය සංඥාව නිත්‍ය භාවයේ දකින්න පුළුවන් තාකල් ඒ මනුෂයාගේ ලැබපු ඥාණයට කියනවා සෞපදිශේෂ නිර්වාණ ධාතුව. තාම උපදි ටිකක් තමගේ ශරීරයේ හැඩේ ඔක්කොම තියෙනවා. නිර්පදිශේෂ නිර්වාණ ධාතුන් ඊට පස්සේ තමයි අංග සම්පූර්ණ භාවයක් මේකේ ඇති වෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ හොඳටම දන්නවා මේ පු탁ඥය විසින් ඇතයි ඇතයි සුඛයි සුඛයි සුඛයි සුඛයි නිට්යයි ආත්මයි කියන කිසිම දෙයක මොකවත් නැහැ මොනම සුඛයක්වත් නැහැ මොනම සුභයක්වත් නැහැ ආත්මයක්වත් නැති බව. ඒ වාගම රහතන් වහන්සේ දන්නවා මේ රහතන් වහන්සේ පිළිගන්නා වූ ශූන්‍යතාවය ඒ නිවන කවදාකවත් නැති දෙයක් බවටයි පුතග්ජනය හිතන්නේ කියලා තමයි. ඒ නිසා රහතන් වහන්සේ පුතග්ජනගේ චේතනයේ හෝ ක්‍රියාවලියේ පටලවිලක් නැහැ. නමුත් මේ ලක්ෂයක් මිනිසු පුතඥයන් අතර හිටියා. රහතන් වහන්සේ කවදාකවත් මේ පුතඥයන් තියෙන මේ දෙලේ නිත්‍ය සංඥාව බෝ කරගන්නේ නැහැ. ඒ අනිත්‍ය සංඥාවෙන් තමයි බලන්නේ. සද්විතාං පසන සූත්‍රයේදී සර්වඥයන්සේ සඳහන් කරලා තියෙනවා. යමක් ඇතයි පුතඥය කියයිද ඒ ආර්ය ලෝකේ නැතයි විවහාර කරනවා. යමක් නැතයි ආර්ය ලෝකේ කියයිද ශුන්‍යතාවෝ නිවන පුතග්ජන යමක් ඇතයි ආර්ය ලෝකේ කියයිද ඒක නැතයි කියන තැන තමයි පුතග්ජන භාවයේ ඉන්නේ සමේ ඔළුවේ හිටගත්ත ලෝකයක් තියෙනවා එක ජීවිතයක් ඇතුළත මේක නිට්ටයයි සුඛයි සුභයි ඇතයි කියන මේ රූප ධර්මවලට භෞතික දේවලට නිට්ටයයි සුඛයි සුභයි කියන ආත්මික ඉඳලා මේ මනුස්සයා මේක අනිත්‍යයි දුකයි අනාත්මයි නැතයි කියන තැනට යන මේ පෙරලිය තමයි මේ මනුස්සයාගේ පරිණාමයේ ඉතුරු අන්තිම පුරුක. ඒක දැන් අවුරුදු 40 ලක්ෂයක වෙනසක් වෙලා. මනුස්සත්වයට වෙන්නේ ඒක හිතලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සත්‍යපට්ඨාන සූත්‍රයේ දේශනා කරනකොට කියනවා, "ඒ කායනෝ භික්ඛවේයන් මංගෝ සත්තානං විසුද්ධියමි ඉතුරු පුරුක පන්නන්න එකම මාර්ගයයි තියෙන්නේ. දුක්ඛ දෝමනසන අග්ගමයි ශෝක පරිදේව ගෙවන් කිරීම දුක් දුමනස් නැති කිරීමට නිවන අවබෝධ කිරීමට මාර්ගය අවබෝධ කිරීමට මේකට අවුරුදු 7යි යන්නේ. නිත්‍ය සංඥාවේ අරමුණ දිහා බලන්න දන්නවනම් අවුරුදු 7යි යන්නේ. නමුත් අපි තාමත් භවනා කරන්නේ අනිත්‍ය සංඥාවෙන් නම් අරමුණ කොච්චර විපරිණාමයටපත් වුණත් ඒක අපිට කරදරයක් මානසික අසහනයක් දුකක් බවටපත් වෙනවා. මොකද අපි ඒක ඒ වෙනස් වීම දකින්නේ සැකේ. භාවනාවට බාධාවක් තියෙනවා. කල්යාණ සත්පුරුෂයා විනස දකින්නකොටම දැනගන්නවා දැන් තමයි මට මේ නිත්‍ය සංඥාව හරහා අනිත්‍ය සංඥාව එන්න පටන් ගත්තේ රූප ධර්මය හරහා රූපේ අනිත්‍ය බව තේරුම් පටන් අරගත්තා කියලා ඒකට අනුග්‍රහ පිණිස අනිත්‍යතාවය ඉස්මතු වෙන පිණිස බලන බැලමට කියන අනිච්ඡාන වස්නා ඒක ලේසි නෑ මොකද නිත්‍ය දේ ස්වභාවිකයි අනිත්‍ය දේ ඒකේ විකෘතියක් කියන ලෝකෙක අපි හැදිලා තියෙන්නේ. එහෙම අම්මලා තාත්තලාට අපි යාතක වෙලා තියෙන්නේ. එහෙම ගුරුවරු අපි උගන්වලා තියෙන්නේ. ඒ නිසා ලෝකෙ කොහොම කියන්නේ මේක නිත්‍යයි. අනිත්‍ය වැටුණුක මානසික අසහනයක්. ඒක වැරද්දක්. ඒක නිසා යම් කිසි කෙනෙකුට භාවනා කරන ගමන් තේරුණොත් මේක අනිත්‍යයි කියලා අනිත් ඔක්කොම කියන සයිකියාට්‍රික් කෙනෙක් ගාඩ යන්නේ. සයිකියාට්‍රික් ගියාට පස්සේ නියත නිත්‍ය සුඛ සුභ බව ආත්ම සංඥාව නැවත පත්තල කරලා දීලා වෙල්ඩින් කරලා දීලා ආයෙත් දීලා මිනිසුත් එක්ක හිටපන් ඒ මිනිසුකින් දෙ කරපන් නැත්නම් උඹට පීත්‍රා කියලාකට දාන්න වෙනවා ඉරගෙන පිටසක් කොට ඉතින් මේ මිනිසා උපස්ථාන කරන්නේ නිත්‍ය සංඥාවකට මේ සයිකියාට්‍රිස් ඒකට අර මිනිසා නිත්‍ය සංඥාව ගත්තොත් සනීපුමයි කියන්නේ අනිත්‍ය සංඥාව තිබුත් ඉස්පිතාලට ගන්න පිටසක් කොට ගන්න නිසා බටහිර ලෝකේ දැන් කියනවා සයිකෝതെරපි without the self කියන එක. සයිකියාට්‍රි තේරුම් ගත්තොත් අනිත්‍ය සංඥාවේ මේක භාවනාවේ දිනු එකෙත් වෙන්නත් තිබිති. ඒ නිසා පිස්සයි රහතන් වහන්සේට පොඩි වෙනසක් තියෙනවා. අපි පිස්ස සමාධියෙන් කොම් කරනවා රහතන් වහන්සේ තමයි. මොකද සමාජ ප්‍රවැත්මට හරිම බලවත් දෙන්නවා. පිස්සක් කිසිම අගයක් ආඩම්බරයක් ගණන් ගන්නෑ. රහතන් වහන්සේ කුඤ්ඤ පාප පහිනත් නත්ති జాగරතෝ බය. නැතනත් පිම්පවතරේ තියෙන. උන්වහන්සේ මේ జాగරව රහතන් වහන්සේද ඔය පිම්පවදාන ළමා නාටකෙමින් කිසිම බයක් නැහැ. එයා හිරදීකට දැම්මත් මරණ දරුවකට දැම්මත් තාසන් හිත බයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේ දැකපු ගමන් එක්ක බෙලි කෙනෙක්ව වහදෙනවා එක්ක බෙල්ලෙන් වල දානවා මරනවා. මේ හැම ආගමක නායකයෙකුට වෙච්ච දේ පොඩ්ඩක් බලන්න සමාජයේ විශ්ින් භයානක විදිහට වද දීලා මරනවා. සමාජ ප්‍රතිචාර පාත් ගන්න. ඔය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බරබ්බස් කියන දෙන්නම නාස්තික මිල විනාශ කරන්න රෝමන් කැතලික. පල්ලිය තීන්දුව කරා. තීන්දුව කරාට දැනගිය පිලාතේ කියන නගරාධිපතිතුමාට හෙට පාස්කු දවස නිසා එක්කෙනෙක් නිදහස් කරන්න ජීවිත දාණය දෙන්නේ යාට නිලමලිය තිබ්බා. සෙනඟ ඔක්කොම අපිලා ගැහුවා. ඒක පාස්තු. මේ දෙන ඉල්ල මරන්න තියෙනවා. මට එක්කෙනෙක් නිදහස් වෙන්න. කාටද නිදහස් වෙන්න? මුළු සෙනඟම කෑ ගැහුවලු. බරම්බස් බරම්බස් බරම්බස් බරම්බස් කියලා. යේසුස් වහන්සේ ඉල්ලලා මරපා. මේක සමාජයේ. පහුවෙන්ද කුරුසෙල් ගැහුවේ යේසුස් වහන්සේ. බරම්බස් කියන මහවරා නිදහස් කරා. ඒක නිසා වැඩි ඡන්දයෙන් ගියොත් අනිවාර්යයෙන්ම දෙනන්නේ නිත්‍ය සංඥා. අනිත්‍ය සංඥා හැමදාම පරදයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දවසක් කීටාගිරියට වැඩියා. යනකොට කීටාගිරි වාසී විශාල සෙනඟක් දෙපළ සිවුරක් මහලා සංඝයා වහන්සේ නමකට දෙන්න ඕනේ කියලා කිව්වා. ඒතකොට කීටාගිරි හිටියේ දේවදත්ත සහ යාගේ පිරිස. ඉදා රහතන් වහන්සේ වැඩි නිසා පිරිසට තීන්දුව කරන්න උනා දැන් මේක දෙන්නේ කාටද? රහතන් වහන්සේ හරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දේවදත්තෝ ජනමත විමසුවක් කරා. ඊට පස්සේ ඔක්කොම කිව්වා ඔය සාරිපුත්ත වගේ කට්ටිය මෙහි එන්නේ ගොයන් කපන කාලයට විතරයි. දේවදත්ත අපිත් එක්ක හැමදමයි. උදේට good morning කියනවා, හන්දෑවට good evening කියනවා, හිනා වෙනවා, කතා කරනවා. ඒ ඇවිල්ලා යන එක්කනක් දුන්නාට වැඩක් නැහැ. අපි 199 ඡන්ද දුන්නේ කාටද? දේවදත්තට පොඩකට. අද ජනමතයක් තිබුත් විනාශක් වෙයි කියලා හිතනවා. කද්දාවත් නැහැ. නිත්‍ය සංඥා ගැන කතා කරන එක 99ක් ඡන්දලක. අනිත්‍යතාවට කතා කරන එක උගේ ඡන්දෙත් නැහැ. තමන්ගේ ඡන්දවත් නැහැ අනිත්‍ය සංඥාව තියෙන එක. අන්න එහෙම ලෝකයක තමයි සර්වචනාංශ මේ අනිත්‍යතාවයේ කියන ලෝක නියම ධර්මයේ යටපත් වෙච්ච එක ඉස්මතු කරන්නේ සර්වචනාංශගේ නිල බලයෙන්ම අධිකාරී ශක්තියකින් නෙවෙයි. නැත්නම් ඒක නරගෙන අපිට මේක තේරෙන්නේ අනිත්‍ය අනිත්‍ය සංඥාවක් ඇති. එක එක්කත් නෑ මේක අනිත්‍ය සංඥා නැති එක. අන්න ඒක දකිනාසල විදිහට භාවනා කරන්න නම් ඉතිපටි සංචිත්තති රූපං අනිච්චං වේදනා අනිච්ච සංඥා අනිච්ච සංඛාර අනිච්ච විඥාන අනිච්ච ඇති කියලා අනිච්ච සංඥා වැඩි විදිහට භාවනා කරන්න යනකොට ඒ මනුස්සය ඇත්තටම කරන්නේ තමන්ගේ පැවැත්මට විරුද්ධ කනදින ඉහළට පීන නැහැ. මානසික තත්ත්වයක් ඇති කරගන්න. ඒ නිසා ඒ මනුස්සයාගේ ඡන්දේවත් ඒ මනුස්සයාට නැහැ. එතකොට බුදු සරණයි. එතකොට බුදුහාමරගේ ශ්‍රද්ධාව අවශ්‍ය කරනවා. වීර්ය අවශ්‍ය කරනවා. සත්‍ය අවශ්‍ය කරනවා. සමාධි ප්‍රඥා අවශ්‍ය කරනවා. අර අනිත්‍ය සංඥාව වඩාගෙන යන වැඩේට. ඉතින් ඒක නිසා මෙතන තියෙන මේ වැඩ පිළිවෙලේදී මේක ආගමක් කියලා කියන හරියක්. බුදුහාමුදුරුවෝ මේ පින්න ක්‍රමයේ ආගමක් කරනවා. මොකද ආගම තියෙන එකේ තියෙන පැවැත්මයි නිත්‍ය සංඥාමයි සදාකාලිකත්වය. බුදුජානන්සේ මේ ඉදිරිපත් කරනදී සදාකාලිකත්වයේ සාමාන්‍ය කරගත්ත ලෝකෙට ඒකේ තියෙන බොල් ගතිය ඒස් ගතිය පෙන්වන නිසා මේකට ආගමක් යනවා. ඒ නිසා භාවනාවට පෙළඹිලා දාන දෙනකන් සිල් රකින්නකන් සමාධි භාවනා කරනකන් විපස්සනා පටන් ගන්නකන් දිගටම නිත්‍ය කරනවා. දිගටම ආත්ම වැඩෙනවා. දිගටම මාන්මාන වැඩෙනවා. දිගටම තෘෂ්ණා වැඩෙනවා. විපස්සනාද පෙළඹිච්ච තැන ඉඳලා ඒ තමා විසින් ඇති කර ගන්න අද මේ උපකල්පනය තමාගේම අස්පනා වෙත අත්දැකීමෙන් ඒක ප්‍රතික්ෂේප වෙමින් විරංජන වෙමින් විරාගයටපත් වෙමින් ඡය වෙමින් වැය වෙමින් වැය වෙමින් යනකොට ඒතිෙදි මේ යෝග ජීවිතයේ රකින්නවා කියන එක නිත්‍ය අභ්‍යාසයක වැඩ කරනවා කියන එක පූජනීය වන්දනීය තත්ත්වයක් ආනන්ද බමාවේ මොකද මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ දේවදත්තට ඡන්ද දෙන, බරම්බස්ට ඡන්ද දෙන ලෝකයක්. කවදාක සත්‍ය ප්‍රකාශ කරන කෙනාට වැඩි ඡන්දය හම්බුනොත් ඒක විශාල වැඩක්. ඒ නිසා සර්වඥාන්සේ ලෝකේ පහළ වෙලා සම්බේ සංඛාරානිච්ඡා කියන මුළු දහසක් සක්වල එකවර දෙදුරුම් කෑවා. දෙදුරුම් කනකොට දීර්ඝායුෂ්ක දෙවිවරු සහලවන්න පටන් අරගත්තලු. මොකද ඒගොල්ලෝ තමයි ඒ දිවි ලෝකෙ ඉස්සලාම පහළ වුනේ. ඊට පස්සේ පහළ වෙච්ච කට්ටිය චුත වුණා. මේගොල්ලෝ තාමත් ඉන්න නිසා ඒගොල්ලෝ හිතුවා මේ දිවි ලෝකයක් නිට්ටයයි, අපිත් නිට්ටයයි. සරුවචනන්සේ සම්බේ සංකරාංචා කියනකොට ඒ දිවුරුන්ට බය පහළ වෙලා, චකිතේ පහළ වෙලා, තිගස්ම පහළ වෙලා සහලවන්න පටන් අරගත්තා. ඒක සරුවචනන්සේ සඳහන් කරනවා නිදර්ශනයක් වශයෙන්. රජුරන්ගේ අත්ගාලේ සද්දන්ත පොඩේ ඇති විශාල පිරිසක් ඉන්න රාජකීය හස්තියක් තියෙනවා. මුචිනරෝ දැක්ක. නමුත් අසල තියෙන කැලේක සිංහයෙක් හොඳට දවසක් දිනතුළු බියක වෙලා ඌ එළියට ඇවිල්ලා ඈනමක් කරලා අතපය දිගහැරලා ඌ සිංහනාද තුන්තරක් කරන තුන්සරයක් සිංහනාද කරනවලු මේ තමන්ගේ ගල්ලේ ඉදිරියට ඇවිල්ලා බඩගිනියට ඊට පස්සේ හම්බෙන මොකක්වත් නැහැ ආයසින්හට කිසිම මොනම සතෙක්වත් වේගයෙන්වත් ඥාණයෙන්වත් බිම දාන්න බෑ හම්බෙන ඕන එකෙක්. ඒ සිංහනාදේ කරනකොටම කුරුල්ලෝ අහසට පයින්නවා. ජලජ සත්තු ජලයට පයින්නවා. බිල් වල ඉන්න සත්තු බිල් වලට පින්ද ගන්නවා. ඇත්ත allele ඉන්න ඇත්තු රාජකීය හස්ත ශාලාවේ නැත්නම් ඒ වෙලාවේ කරපු කාපු පොළ පොළොක්ක එළියට යනවලු බඩ එළියට පටන් ගන්න. කකුල් දෙක ඈත් කරන බඩ එළියට පටන් ගන්නකොට සිඤ්ඤා ගන්නවා. ඒ වගේ තමයි කියනවා සර්වචන්නාංශයේ මගේ මේ කේසර සිංහනාදී. මේ අනිත්‍යයි මේක කියලා කියනකොට ලෝකෙම සහලවන මොකද මුළු ලෝකෙම ඉන්නේ නිත්‍ය සංඥාව. අන්න ඒ સંદર્ભය තුල නිකන් පුරුද්දට එහෙම නැත්නම් සංඥා මට්ටමේ මේ රූප මේ විදියට නිත්‍ය ස්වභාවයෙන් තිබුණාට ඒක අනිච්ඡන් කියන එක ඇසුරු විඥාන තියෙනක ලොකු ආසනාවක්. චින්තාමය ඥාන තියෙනක ලොකු ආසනාවක්. ඒ වගේම භාවනා කරනකොට ආනාපාන විපරිණාමයට විනස් වෙන සත්‍යයටපත් වෙනකොට මේ පෙනෙන්න හදන්නේ නිට්ටයයි උපකල්පනය කරන ලද්දේ කියන අනිත්‍ය පේන එකයි කියලා. අර අනිත්‍ය අනිච්චාන දර්ශන ඥානෙ මෙතෙන් කිට්ටු වෙන්නේ නිවන් දකින්න චිත්තක්ෂණ කලින් විතරයි. එතකම මේ දෙක සම්පාත වෙන්නේ. සම්බන්ධ වෙච්ච ගමන් හිතනවා අනේ මෙච්චර කල් මේක වෙනකොට අපි පරියන්කේ නැගිටලා. නැත්තම් හයියෙන් හුස්ම ගත්තා. නැත්තම් හිත නිින්දට වැටුණා. නැත්තම් සැක කෙරුවා. අද විතරයි තේරෙන්නේ මේක නේ බුදුහාමුදුර මේ අනිත්‍ය විදිහට බලපං කිව්වේ කියලා බලනකොටම තදා තං ආයතනේ චිත්තං පශීවිති කියලා මිත්‍ය ප්‍රතික්ෂේප කරපිට පිළිබඳව ප්‍රසාදී පාන. අර චින්තාමය ඥාන අර ප්‍රත්‍යක්ෂ ඥානයත් එක්ක අතපතු වෙනවා. වැළඳ ගන්න. අනේ එදාට එතෙක් බය වෙච්ච දේ පිළිබඳව අනිච්ඡානුපස්සන ඥානයෙන් පටන් ගන්නවා. ඊට පස්සේ යෝගාවචරයේ ඇතිවිච්ච අනිච්ඡානුපස්සන ඥානය මොන්නම බලවේගයකින්වත් ආයේ නිත්‍ය සංඥාට දාන්න බෑ ඒක one way ගියාට පස්සේ අටව ගන්න බෑ. කොච්චර කොච්චර අමාරුවෙන් ඇති කරත් ඇති කරාට පස්සේ ආපසු හරවන්න බැරි ඥානයක් තමයි අනිච්චන පසනාඥානෙ. අනිත් අනිච්චන පසනාඥානෙ දැක්කට පස්සේ ආයේ යොදෝදා බලන ආනපන විතර නෙවෙයි ධර්මනේ දාලා. එදින්ද වැටුල් ගන්න දාලා බලන්න බලන්න යාත් ඒක පටන් අර ගන්නවා අනිච්ඡානුපස්සනාව කියන සමීකරණේ අනිච්ඡාන භාවය දැකීම කියන සමීකරණේ යොදන්න බැරි මොනම දෙයක් අතෝරේ අනපන විතර නෙවෙයි කොයි එකකට දාලා බලුවා ඒකේ අනිච්චය දකින්නට මෙන්න මේ වගේ පෙරළන සුළු මේ තරම් චපල මේ තරම් විශ්වාස කරන්න බැරි දෙයක් නේද කාම ලෝකයේ කියන්නේ සංසාරිකය ජීවිතය කියන්නේ කියලා බැලූ බැලූ තැන මේ විපරිණාමය හරහා ඉසුඹුලන්න චිත්තක්ෂණයක්වත් වේලම කරන්න විවේක ගන්න දැනක් හෝ වෙලාවක් නෑ ඒ තරමටම පෙළෙන ගතිය තියෙනවා. අනිත්‍ය දැක්කම මේකේ දුක අලුතෙන් ගන්නට ඕනේ. අනිත්‍ය දකින්නකොටම යමක් අනිත්‍ය නම් ඒකේ විස්රාමයක් නෑ. විවේකයක් නෑ. ඒක නිකන් කොට දාපු මාළුවෙක් වගේ කුල්ලතරම් පොළන හාල් ටිකක් වගේ පිළි පිළි තමයි තියෙන්නේ. අනිත්‍ය දැක්කනම් ඒකේ දුක පෙළෙන සුළු ගතිය ඒ යෝගාවචරයට අනිත්‍යන පසන හරහම අතිරේක ලාභයක් විදිහට ලැබෙනවා. මෙන්න මේ අනිත්‍ය වූ මේ තරම් දුක් වෙන දෙයකට නේද මේ මම කියාගෙන හිටියේ. ඒකට මම කියන්නේ වටිනවද? ඒ විනෝඩ බුදුහාමගෙන්ට මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක ආත්මෙ නෙවෙයි කියලා මේ සූත්‍රයේ ඉස්සරහට සාකච්ඡා කරાવી. මේක මේ තරම් වද දෙන පෙරලෙන ඉස්සුගුලන්ඩ තරම්වත් වේගයක් නැති දෙයක් මම කියාගත්තට පස්සේ ඒක නඩත්තු කරන මොන වෙහසක්ද මේක තියෙන්නේ කියලා මම නෙවෙයි මගේ නෙවෙයි කියන්නේ පුරුදු වුණාට පස්සේ තමයි මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන තුනේ පෙළ. ඒක පිළිවෙල සකස් වෙලා ඉන්නේ. අනික පළවෙනිම මොහොතර විවෘත කිරීම තමයි අනිච්ච ප්‍රශ්නාවෙන් කරන්නේ. ඒක නිසා භාවනා කරනකොට ඒ යෝගාවචරයට සින්න සත්‍ය ඇහිච්ච අත්ගාලින් ඇතාට කොළබොක්ක එළියට යන්න හදනවා වගේ බුදුමාකාර තිගස්මක් වෙනවා. ඔක්කොටම ඉන්නේ නෑ. නමුත් නිත්‍ය සංඥාවට වෙකනට කුමර කුමරි සංඥාවෙන් සැප ජීවිත ගත කරගෙනට තද බල විදියට එනවා. ඒක එනකොට අසුබ ලකුණක් විදිහට දකින්න නැතුව මේ භාවනා හිත අසුබ අංචාන්කසනට ලෑස්ති වීමේ පෙර නිමිතක දෙතුන් ප්‍රසාදේ පහළ වුණොත් ඒ යෝගාවතර ඒ අනුව ජීවිතය හද ගන්න යම් කිසි කෙනෙකුට බය වුණොත් ඔබ දෙනෙක් වෙන්නේ ඒක. බය වුණොත් ආය අනිත්‍යං ප්‍රසන එනකොටම බීතිකා පහළ වෙනවා. ඊනෙන් බය වෙන්න පටන් ගන්නවා. කන්න බොන්න බැරි වෙන්න පටන් ගන්නවා. දකින්න දකින්න දේ වක්කාරයටපත් වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඊපස්සේ සයිකියාට්‍රිස්ට් ළඟාවට යනවා. ඊයන ඔක්කොම ලබෝම ලස්සනට කට්ටියට නිත්‍ය සංඥාව පොවලා බිල්ඩින් කරලා හදලා දීලා අපෝ විතර ගිහිල්ලා නිත්‍ය සංඥාව තියෙන කට්ටියට බැරි විලාවත් ඊට පස්සේ අනිත්‍ය සංඥාව තියෙන කට්ටිය ළඟට යන්න එපා. ගියොත් මේක වැඩි වෙනවයි කියලා පිටු ටිකට ඒක කළා දෙන්න තමයි. සර්වඥාන්ස ළඟට ගිය කිසි කෙනෙකුට සර්වඥාන්ති ඒ විදිහට ආයේ කාම ජීවිතය ගත කරන්න උපදෙස් දෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධ ධර්මවල සිද්ධ වෙලා තියෙනවා mindfulness based stress reduction program කියලා මේ මනුස්සයන් දෙන මේ අසහනය සාධාරණයි. නැතිකලිය තමයි සමහරවිට තියෙන මානසික අසහන හරහා කායික අසහන හරහා මේක පිළියම් කරනවා. එහෙම නැත්නම් මානසික ආසානයක් තමයි නිත්‍ය සංඥාව. අනිච්ච සංඥාව. ඒක සංවේගයක් බාරපත් කරගෙන ඒකෙන් හර දුක්ඛ සංඥාවට ගිහලා දුක්ඛ සංඥාව අනාත්ම සංඥාවට යන්නයි බුදුජානකස්ක පෙළගැහින්න තියෙන්නේ. ඉතින් ඒක වෙච්ච මනුස්සයාට ඉෂ්ටිර වෙනසක් ඇති කරන්න ආසේ ලෝකේ ඔක්කොම මේක කවදාකවත් ඉවර අවබෝධ වෙන්නේ නැහැ. ඒ තරම මේක ගැඹීරයි. ඒ තරම මේක බරපතලයි. ඒ නිසා සබත්තනසේ සඳහන් කරන මේක ටික ටික ටික ටික පුළුවන් ග්‍රහණය අනිච්ච අනිත්‍යන පස්සන ස්වභාවයෙන් අරමුණ දෙස බැලීමට කරන මේ ප්‍රයත්නයේද තමයි විපස්සනා. විපස්සනාව කියන්නේ. ඒක නිසා අපිට විපස්සනා වෙන්න පටන් අරගන්නේ භාවනාවේදී හරියටම නම් අල්ලගත් අරමුණ දැක දැක දැන දැන ගිවන් වුණාට පස්සේ අර තිබුණ සතිය කඩා ගන්න නැතුව අර තිබුණ සමාධිය කඩා ගන්න නැතුව ගියොත් එතන ඉල විපස්සනා ශිල්පය. ජාතක දෙනෙක් මේ දැන් දැන් වල මේ වගේ අත්දැකීම් ලැබලා තියෙනවා. මේ ධර්ම දේශනාව අර උත්සාහ කරන්නේ ඒ වගේ තියෙන මේ ක්‍රමික ජවනිකා වැඩපිළිවෙල දැනගෙන අතන මෙතනින් අහම්බෙන් සිදුවෙච්ච දේවල් ඊට පස්සේ ප්‍රතිපදාවක හැටියට ක්‍රමයේ වශී භාවයක් ඇතුව පාලනයක් ඇතුව කරගෙන යන්න නම් භාවනා කරන අතරමැද මේ වගේ සුත්තුමය ඥානය ලබන්න. සාකච්ඡා ඥානය ලබන්න. ඒ වගේම චින්තාමය ඥාන ලබන්න ඕනේ ලැබෙනකොට අර චිත්තං උජ්ජ කරෝති කියලා වංක චපලෙහි ඍචු වෙන්න පටන් අර ගන්නවා ඍචු වුණාට පස්සේ මේ වෙච්ච දේ පිළිබඳව තමයි අර්ථකථනය දෙන්න පටන් ගන්නවා ඉතින් අද ධර්ම දේශනාවක් අන්නිමනේ ඍචු භාවයක් වෙනස අර්ථකථනයක් වෙනස හේතු වාසනා වේවා ප්‍රාර්ථනාවෙන් අනිචාන්කසන හෝ කරගන්න දේශනා මෙතනින් නැත කරනවා සියලු දෙනාටම සනසීමුදා වේවා කියලා සාදු සාදු